අවසරයි ස්වාමීන් වහන්සේ මෑණියෝරින් ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භාවනාවකට විශේෂයෙන්ම නිවාසික භාවනා වැඩමුළුවකට මුළු දී ගත කරන අවස්ථාව ඉතින් මේකෙදී සර්වචන්නාංශයෙන් පෙන්වවදාළ පරිදි අපි මේ ලැබිච්ච වටිනා වේලාවට භාවනා වැඩමුළුවට ශක්ති ප්‍රමාණෙන් අනුග්‍රහ කරන්න ඕනේ ඒ නිසා අපි සීලයක පිළිතලා වරින් වර මේ වගේ ධර්ම දේශනාවලට සම්බන්ධ වෙන්නේ. සූත්‍රමේ වශයෙන් කාරණා දැන ගැනීම සඳහා අපි සාකච්ඡා වශයෙන් සම්බන්ධ වෙනවා. ඒ අනුව දැනුගත් කරුණු සමත වශයෙන් විපස්සනා වශයෙන් සක්මන් වශයෙන් පරියං වශයෙන් භාවනා කරනවා. ඉතින් මේ විදිහට තමයි අපි මේ ලැබිච්ච ක්ෂණය උපරිම පළ ප්‍රෝජන ලබන්නට අනුග්‍රහ කරන්නේ සප්පාය කරනු සලකලා දෙන්නේ. ඉතින් ඒලා මේ සුත්තමය වශයෙන් අනුග්‍රහිතයක් සප්පාය කරනු සලසා දීමක් තමයි අපි ධර්ම දේශනා වශයෙන් මේ ශාසනයේ දිගටම පවත්වාගෙන ඇවිල්ලා තියෙන්නේ. අපි ඒක තමයි මෙතෙන්දිත් කිට්ටු කරගන්න හදාන්නේ. ඉතින් එතනදී වඩාත්ම නිවැරදි ක්‍රමේ තමයි ඒ සඳහා ਸਰවචන් වහන්සේ ඉදිරිපත් කරපු ධර්ම කොටස අපේ භාවනාවට ගැලපෙන විදිහට අපි ජීවිතයට ගැලපෙන පරිදි අපි සම්බන්ධ කරගන්න එක. ඉතින් සමහර වෙලාවට සර්වඥ දේශිත කොටස් ශ්‍රාවක භාෂිත වශයෙන් එබ්නතම් විවිධාකාර විග්‍රහ විමසුම් සංග්‍රහ වශයෙන් අපි සම්බන්ධ වෙනවා. මම අද මේ ඉස්සරහින් තිබ්බ මේ pāli පාඨය ඍජු සර්වඥ ශ්‍රී මුක දේශනාවක්. ඉතින් ඒක වැඩිපුර හදාරන්න නැත්නම් පොතිපති ධර්ම ලබා ගන්න කැමති කෙනෙක් නම් සූත්‍ර පිටකයේ සංයුත් අංගුත්තර නිකායේ තික නිපාතේ කියන්නේ තුනේ කාරණා දැක්කන පොතේ තමයි මේ සූත්‍රය සංග්‍රහ වෙලා තියෙන්නේ. ඇත්තට මේ සූත්‍ර 10කට විතර නමක් දීලා තියෙනවා මිසක් පුංචි පුංචි සූත්‍ර නිසා සූත්‍රයකට එක එක නමක් දීලා නැහැ. පොකුරකට එක නමක් වගේ දීලා තියෙනවා. මේකට පුද්ගල වර්ගය කියලා ලියලා තියෙනවා. පුද්ගලයන් අතර විවිධතා පෙන්වන වර්ගයක් මේකේ තියෙනවා. ඉතින් ඒකෙදී අපි මේ වාර්තාගත කිරීමට නැත්නම් මේ සූත්‍රය හඳුනා ගැනීමට නමක් සංග්‍රහ කරන වෙලාවේ සොයා ගන්න වෙලාවේදී ඒ සංගීතීකාරක ස්වාමින් වහන්සේලා සූත්‍රයේ සූත්‍රේ නම් දීලා නැහැ. නමුත් බුරුම චට්ට සංගායනාව කරපු ස්වාමින් වහන්සේලා ඒ ගැළපෙන නමක් ගුරුම පොතේ තියෙනවා. ඒක නිසා ගුරුම පොතෙන් මම ගහගත්ත නම වශයෙන් මේකේ තියෙන්නේ සේවිතබ්බ සූත්‍රය කියලා. පුද්ගල වර්ගයේ සේවිතබ්බ සූත්‍රය කියලා. ඒකදී සර්වචනංශ අපට දෙන පණිවිඩයේ මේ පළවෙනි වාක්‍යෙම තියෙනවා. තයෝ මේ භික්ක වේ පුද්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මි. මහණනි මට මේ සර්වඥතා ඥාණයෙන් ලෝකේ බලනකොට පේනවා තමන්ගෙන් මේ බලන කෙනාගෙන් ස්වායක්තෝ ස්වාධීනව බාහිර ලෝකයේ පුද්ගල වර්ග තුනක් පේනවා. ඉතින් මේ පුද්ගල වර්ග තුනම අපිට ඇත්තටම කියනවා නම් ලොකු ප්‍රතිලාභයක්. තමන්ට හම්බ වෙච්ච විවිධ විෂමතා තුනක්. ඒ විෂමතා තුන මොන විදියෙන්වත් පාවිච්චි කරන්න එහෙම නැත්නම් වාසිය පිණිස පාවිච්චි කරන්න, ආර්ථික පිණිස පාවිච්චි කරන්න එහෙම නැත්නම් සුභසිද්ධිය පිණිස පාවිච්චි කරන්න ලෝකයා දන්නේ නැහැ. ඒ නිසා ලෝකයා ගාක් වෙලාවට මෝඩ වඩුවා ආයුධත් එක්ක පොරබදනවා වගේ ඒ ඒ පුද්ගලයන් එක්ක නොමනා විදියට කටයුතු කිරීමෙන් සමහරලාට අපාගත වෙන අකුසල කර්ම කර ගන්නවා. සමහරට කර ගන්න පුළුවන් උපරිම ධර්ම කොටාසිය උකහා ගන්න බැරුව අවස්ථාව ගිලිහ ගන්නවා. අසුරු නොකල යුත්තන් අසුරු කරන්න ගිහිල්ලා අතපය කඩා ගන්නවා. තුවාල කර ගන්නවා, හිත නරක කර ගන්නවා. ඉතින් මේක <clears throat> සර්වචන් වහන්සේ පෙන්වන ආකාරයට නැත්නම් ඒ පෙන්වන කණ්ණාඩියෙන් බලලා කටයුතු කළොත් අපිට ඇසුරු නොකළ යුතු ඇසුරු පුද්ගලයන් ඇසුරු නොකිරීමෙන් හිත ගත කඩ කරගන්න නැතුව තුවාල කරගන්න නැතුව ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේම කරු කටයුතු හා අනිකුත් නැත්තම් දකින්නකොට යැත්තන්ගෙන් ගත යුතු ප්‍රෝජනේ මොකද්ද කියලා දැනගන්නත් පුළුවන්. ඒ නිසා සර්වචන් වහන්සේ ඒ තුක්ක තුන් කට්ටායම නැත්තම් පුද්ගල කණ්ඩායම් තුනම විස්තර කිරීමෙන් අභිවෘද්ධිය කැමැති, හිතසුව කැමැති, එහෙම නැත්තම් අත්ත කුසලයේ කැමැති කෙනාට ඇසුරු කරන්න ඉස්සරලා පුද්ගලයා තීරුම් අරගෙන තමන්ගේ අභිවෘද්ධිය සඳහා පාවිච්චි කරන්න පුංචි ස්පාසුවක් දෙනවා. පුංචි ඉවසීමේ ශක්තියක් දෙනවා. පුංචි ශාන්තියක් ලබා දෙනවා. ඉතින් ඒ නිසා අපිට මේ පුදුරැසුර කරන එක අතරවාරේ හෝ පුදුරෙන් කාසුර කරන කලින් හෝ මේ සර්වඥ දේශිත මූල ධර්මයේ තේරුම් ගත්තොත් අපිට අපේ බාහිර ඇවතුම් පැවතුම් ආචාර ධර්ම කියලා කියනවා චාරිත්‍ර වාරිත්‍ර කියලා කියනවා සීල ශික්ෂාව කියලා කියනවා අනේ ආචාර ධර්ම හරියට දැනගෙන හැසිරීමෙන් වඩා පළපරෝජන තියෙන විදිහට ආයෝජනයක් කරගන්න පුළුවන්. ඒ අතින් බලනකොට ਸਰවචනසේ සඳහන් කරලා තියෙනවා අත්තිබික්ක වේ පුද්ගලා න සේවිතබ්බා න බජිතබ්බා න පෛරුපාසිතබ්බා. මට පේනවා මහණෙනි මේ ලෝකේ යම් පුරුෂ කොටාසයක් ඉන්නවා. නැත්නම් චරිත කොටාස තියෙනවා, පෞරුෂත්ව කොටාස තියෙනවා. න සේවිතබ්බා. සේවනේ නොකළ යුතුයි. න භජිතබ්බම් භජනේ නොකල යුතුය න පෛරුපාසිතබ්බම් පෛරුපාසනේ නොකල යුතුය ඉතින් එවැනි පුද්ගලයෝ ලෝකේ ඉන්න බව ਸਰවඥාන්සේ පවා ඒක දන්න බව අපි ඇත්තෝ හඳුනාගත්තොත් ඒ වචනින්ම පේනවා යත්තම් ඇසුරු කරන්න එපා භජනය කරන්න එපා පෛරුපාසනය කරන්න එපා ප්‍රශ්නේ තියෙන්නේ ඒ ඇත්තෝ ਸਰවඥාන්සේ වගේ පෙනී හිටියෝ ඉතින් පෙනුනාට පස්සේ අපිට හිතා ගන්න බෑ මේ ඉන්න කෙනා එම ඇසුරු කළ යුත්තේද නැති කෙනෙක්ද කියලා දෙවෙනි කොටසක් ඒකටම ਸਰවචනanse ආස්තදාන් කරනවා අත්තිපික්ක වේ පුද්ගලා සේවිතබ්බා පජිතබ්බා පෛරුපාසිතබ්බා ਸਰවචනanse අපිට අනුමත කරනවා මෙහෙම තව කොටාශයක් ඉන්න ඒගොල්ල සේවනය කළ යුතුයි භජනය කළ යුතුයි පෛරුපාසනය කළ යුතුයි ਸਰවචනanse විතින්ම සඳහන් කරනවා මමත් නෙවෙයි උඹත් නෙවෙයි බාහිර ලෝකේ පුරුෂ කණ්ඩායමක් ඉන්නවා මොන මනුෂ්‍ය කණ්ඩායමක් ඉන්නවා පෞරුෂත්ව කොටසක් තියෙනවා මම කියනවා හිතානුකම්පාවෙන් ඔය අහන ඇත්තන්ට මෙයත් සේවනය කළ යුතුයි භජනය කළ යුතුයි පෛරුපාසනය කළ යුතුයි මේ දෙකම ප්‍රකාශ කළ සකෝචන්සේ සඳහන් කරනවා ඊටත් එහාගේ එකක් මම දකිනවා අතිබික්ක වේ පුද්ගලා සක්කත්තා කරුකත්තා සේවිතබ්බම් භජිතබ්බම් පෛරුපාසිතබ්බම් ඒත් මුදුල් මල් කඩ මුදුල් මුදුන් මල් කඩක් වගේ සලකලා දන්ත ධාතුන් වහන්සේ වගේ සලකලා බොහෝම ගෞරවයෙන් බොහෝම සත්කාරයෙන් ඇසුරු කළ යුතුයි වචනය කළ යුතුයි පෛරුපාෂණය කළ යුතුයි ඒ දේ කරනවා නම් ඒ කෙනාට මේ ධර්මයේ ඇසූ තැන පටන් ඒ ධර්මය ණය විපස්සනාවට එහෙම නැත්නම් අන්වේ ඥානයට නැත්නම් තර්කයට දාලා කල්පනා කරන තැන පටන් ක්‍රියාත්මක කරපු තැන පටන් නපුර නැති වැලැක්කිලා සුභ සිද්ධි සැලකෙන්න පටන් ගන්නවා. ඒක නිසා ਸਰවචන්නාංශයේ මේ මිනුම් කෝදු අපේ අතර දුන්නාට පස්සේ අපිට සිද්ධ වෙනවා අපේ ඇසුරේ තියෙන ඒ භජනීය කලයුතු පුද්ගලයා කවුද? භජනීය නොකලයුතු පුද්ගලයා කවුද? ගරුතන් ලිහිලා භජනීය කලයුතු, සේවනීය කලයුතු, පෛරුපාශනීය කලයුතු පුද්ගලයෝ කියලා තේරුම් ගැනීම ඒ ඒ කෙනාට බණාන කෙනායි වකීමක් වෙනවා. ඒ විතරක් නෙමෙයි ඒකේ තියෙන ප්‍රායෝගිකත්වය ඒකේ තියෙන අදාළතාවය තමයි සර්වචන් වහන්සේ දැන් මේ කතා කරන්නේ දේශනා කරන්නේ ගෙනහැර දක්වන්නේ මේ බණහන කෙනා තමන්ගේ තාරාතිරමේ ඉඳගෙන තමයි මේක මනින්නේ. සර්වචන්ගේ තාරාතිරම නෙවෙයි. ඒ අපි මනින්න හදන පුද්ගලයාගේ තාරාතිරමෙත් නෙවෙයි. ඒක නිසා ඕනම කෙනෙකුට පටන් ගන්න පුළුවන්. ඒක හරීම ලස්සන තැනක් අපි මේ සර්වඥ ශාසනයේ තියෙන සර්වඥ උගන්වීමේ තියෙන කිසිම කෙනෙක් කොම් කරලා වැත්තකට දාන්නේ ඕනම කෙනෙකුට Taman ඉන්න තැන දන්නවනම් එතනින් පටන් ගන්න පුළුවන්. ඒ නිසා අපි ලොකු ස්වාමීන් වහන්සේ පොතක ලියලා තියෙනවා Taman දන්න තැනින් පටන් ගන්න ඉන්න තැනින් පටන් ගන්න ඕනම කෙනෙකුට පටන් ගන්න පුළුවන්. කිසිම කෙනෙක් අයින් කරලා නැහැ. හැබැයි බලනකොට පේනවා කට්ටියක් භජනය කරන්න එපා කට්ටියක් භජනය කරන්න කට්ටියක් කරුකර සම්මානව භජනය කරන්න. ඒකේ අහන කෙනා තමන්ගේ තාරාතිර විතර තමයි මනින්නේ. එහෙම නැත්නම් මේ භජනේ නොකල ඇත්තෝ බෙල්ල ගහලා දාලා ගෙල්ලවල දාලා මරපන් භජනේ කළ යුත්තෝ මේ මේ විදිහට උපස්ථාන කරපන් ගරුකත යුතු එහෙම නැත්නම් මුදුන් මල් කඩක්සේ සලක නැත්තඳ මේ මේ විදිහට ආදායම් බදු ගේපන් එහෙම කතාවක් මේකේ නැහැ අපිට එහෙම අධිකාරී බලයක් දෙන්නේ නැහැ සර්වචන් ආංශේ ඒ නිසා මේ බණ අහන කෙනාට යම් ප්‍රමාණයකට තමන් පිළිබඳව සහ තමන්ට එදිනදා ජීවිතේ මුණ ගැහෙ නැත්තම් පිළිබඳව ඒ තේරුම් ගැනීමේ ශක්තියක හැකියාවක කුසලතාවයක ප්‍රභාවයක ගෞරවයක් තියලා බුදුහාමුදුර කතා කරා. ඒ නිසා කවුරු හරි ඇහුවොත් මං කවුද ඇසුරු කළ යුත්තේ මං කවුද ඇසුරු නොකළ යුත්තේ මං කවුද ඇසුරු කිරීම ගෞරව කරලා ඇසුරු කළ යුත්තේ කියලා ඒ කෙනාට කියන්න ඕනේ උඹේ ඉන්න මට්ටමින් තමයි උඹ තීන්දුව කරන්න ඕනේ මගේ මට්ටමෙන් ගන්න තීන්දුව උඹට ඇති වැඩක් නැහැ උඹ දැන් මෙතන ඉන්නකොට උඹට දැනෙන මට්ටමින් තීන්දුව කරපන් කියලා ඒකට බුදුහාමුදුරෝ දෙන උපමානයත් එක්ක බලනකොට බුදුචාන් වහන්සේ සඳහන් කරලා තියෙනවා මේ විදිහට ඇසුරු නොකළ යුතු ඇසුරු කළ යුතු සහ ගරු කොට යුතු සත්කාර කරකලා ඇසුරු කළ යුතු කියන තුන් කොටාසය බුදුහාමුදුරුවෝ මනින්නේ නැත්නම් බුදුහාමුදුරුව අපට පෙන්නලා දෙන්න හදන්නේ අත්තිබික්කවේ ඒකච්චෝ පුද්ගලෝ හීනෝ හෝති සීලේන සමාධිනා පඤ්ඤාය සමහර ඇත්තෝ ඉන්නවා ඒ ඇත්තෝ සීලයෙන් හීනයි කියන්නේ පහත් ප්‍රණීත නැහැ සමාධියෙන් පහත් ප්‍රණීත නැහැ. හොඳ නැහැ. ප්‍රඥාවෙන් පහත්. ඉතින් මේ කොහොමද මේක උස් පහත් බව මනින්නේ කියන එක මොනම දාර්ශනිකවත් හිතා ගන්න බෑ. ඉතින් ඩොක්කක් කරලා කියනතර උඹට වැඩිය සීලය අඩුව කෙනා ගැනයි මේ කතා කරන්නේ. උඹට වැඩිය ප්‍රඥාව අඩු කෙනා ගැන මේ කතා කරන්නේ. උඹට වැඩිය සමාධිය අඩු කෙනා ප්‍රඥා මේ කතා කරන්න කියලා. එතකොට මේ පුද්ගලයාට මේ බණ ඇහෙන පුද්ගලට ඒ චිත්තක්ෂණේ ඒතනේදී තමාගේ සීලය දන්නවනම් ඇසුරෙන් දැනගන්න පුළුවන් මම මේ ඇසුරු කරන එක නා මට වැඩිය අපි සාමාන්‍ය සම්මතිය බලනවා නම් අපි පන්සිල් රකින්නවා ගිහි ගෙදර ඉන්නකොට පන්සිල්වත් නැහැ මම නම් කොහොම හරි අතපය කඩ කඩ හරි සිල් පද කඩ කඩ හරි පන්සිල් පදවත් රකින්නවා මම වරින් වර බෝයාට සිල් නිති පන්සිල් රැක ගන්නවා. ওই දවසට හරි අටසිල් රකින්නවා. එහෙම නැත්නම් මේ වගේ ඇවිල්ලා දවස් දෙක තුනක් එක දිගට සිල් සමාදන් වෙලා ගත කරන මේක තමයි ඉතින් තමන් ඉලක්කම් වශයෙන් ගන්නකොට සීලේ. ඒක තමන්ට ඒත් එක්ක සාපේක්ෂව බලන්න පුළුවන් තව කෙනෙක්. එයා එහෙමවත් සලකන්නේ එයා ඒකෝ ඊතරතර ජීවිතේ පන්සිල් කරන සලකන්නේත් නැහැ. වරින් වර හෝ උපෝසත අටහාංග සීලයක් හිතන්නේත් නැහැ. ඒක දිගින් දිගට පවත්වන්න හදන්නේත් නැහැ. ඒ අනුව බලලා Tamanට ඉන්න පරිසරයේ මෙයා මට වැඩිය සීලේ වැඩිය, මෙයා අඩිය මේක සමානයි කියලා තේරුම් කරගන්න බැරි නම් ඒක ਸਰුවචන් වහන්සේගෙන් ඇහුවට ਸਰුවචන් වහන්සේ කියලා දෙන්න යන්නේ ඒක Taman දැනගන්න ඕනේ මම ඉන්නේ මෙතනයි මේ මං ඇසුරු කරන එක්කනාගේ තන මෙහෙමයි ඒකත් ඕනම වෙලාවක වෙනස් වෙන්න පුළුවන් ඒක නිසා මේ අවදි භාවය මේ මට මම ඉන්න මට්ටමට වැඩිය මම මේ කතා කරන කෙනා ඇසුරු කරන එක නා සීලවන්තද නැත්තද කියන එක අපි හිතනවා මේ පිටියක ලීලා ඇති කොයි හරි කියලා. මගේ එතන තියෙන මෙතනයි මට උඩින් ඉන්නේ කවුද පල්ලයි ඉන්නේ කවුද කියලා අපි හැම වෙලාවෙම විශේෂයෙන්ම සීලය ගන්නකොට ඒක ගොඩක් ඇත්තයි. අපි හැම වෙලාවෙම නිත්‍ය සංඥාවක ඉඳලා හිතනවා මට කවුරු හරි ඇවිල්ලා හීනෙන් කියලා දේවි අසෝලා සීල වැඩි අසෝලා සීල අඩුයි මම මෙතනයි කියලා නැත්නම් කවුරු හරි මට කියලා දෙවි අර එක නැසෝ කරන්න අර එක නැසෝ කරන්න එපයි කියලා. ඒ හැම අදහසක්ම හිතට ගන්න මේ සීලය නিত্য වෙනස් වෙන්නේ නැති එකක් කියලා හිතාන. නමුත් කවුරු හරි දන්නවනම් මගේ සීලෙත් වරින් වර ඇති වෙනව නැති වෙනවා. මම ඇසුරු කරන එකනාගේ සීලය වර එක ගුණවන්ත හොඳ සීලවන්ත වෙන වර එක වෙන්නේ නැහැ. ඉතින් මේ වෙනස් වෙන தත්ත්වය යටතේදී කවුද ඇවිල්ලා අපට කියන්නේ අසවල ඇසුරු කළ යුතු අසවල නොකළ යුතුයි කියලා. ඒකේ වගකීම මේ බණහන කෙනාට පැවරීම මානසිකත්වයේ ගෞරවයක් බුදුහාමුදුරු දීලා තියෙනවා. උඹලා හැම කෙනාටම ලුණු මිරිස් කන මොලයක් තියෙනවා. එක එකනා දැනගනිලා මේ මෙන්න මේ වෙලාවේ මෙයාගේ වැඩේ මම කරන වැඩටත් වැඩිය සීලෙන් අඩුයි. හැබැයි මේ මේ වෙලාවලට යා කරන වැඩ මටත් වැඩිය සීලයෙන් හික්මීමෙන් සීතලකමින් සදාචාරයෙන් වැඩි. මෙන්න මේ දේ දන්නේ නැතුව මේක නා දුසිල්වතෙක් කියලා පච්ච කොටලා පැත්තකට දාලා අයින් කරන්න යෑමක් මේ බණපතවල නැහැ. මෙයත් එක්ක බලන්න මම උසස් කියලා මම හැම වෙලාවෙම උසස් කර ගැනීමකුත් නැහැ. එයාගේ සීලෙත් ඉහළ පහළ යන්නේකක්. මගේ සීලෙත් ඉහළ පහළ යන එකක්. ඒ නිසා මම පුද්ගලයා මනින්න ඕන කරලා තියෙන්නේ ඒ ඒ වෙලාවේ යාගේ සදාචාරය හැටියටයි. යාගේ හික්මීම හැටියටයි. එහෙම නැතු ඒ පුද්ගලයා දුස්සීලෙක් මම සිල්වන්තයෙක් කියලා අත්ුක්කංශන පරවම්බම කරන්න නැත්නම් මම උසස් යාපහත් කරන්න නෙමෙයි. සීලේ වෙනස් වෙන සුළු එකක් ඇසුරේදී විනිශ්චයේදී සීලය තමයි තියාගන්න. දෙක සමාධිය. මනුෂයා වැඩක් කරනකොට කොච්චරක් එල්ලයක් තියනවද වැඩක? ගුණයක් තියනවද? අහුවෙන අහුවෙන දේවල් කර කර හැම එකම අවුල් කර ගන්න ගන්න එක නේද? අන්‍ය විහිිත වෙන කෙනෙක්ද නැත්නම් වැඩක් කරනකොට ගුණයක් ඇතුව වැඩක් කරනවද? ප්‍රඥාවක් මේ මනුෂයාට තියනවද? කොච්චර ගුණවන්ත තිබුණත් ගුණ වසාගෙන ජීවත් වෙන්න දන්නවද? එහෙම නැත්නම් නැති ගුණ කියාපාන්න හදෙන නුගුණයක්ද මීහර තියෙන්නේ? මාන්නකාරකමක්, ෂටගතියක්, මායාවී ගතියක්ද තියෙන්නේ කියලා ඒ ප්‍රඥාව Taman එක්ක ගලපා ගන්න බැරි කෙනෙක් හැම වෙලාවෙම කියනවා මං කවුද ඇසුරු කළ යුත්තේ යාගේ සීලය කොහොමද මෙයාගේ සමාධිය කොහොමද මෙයාගේ ප්‍රඥාව කොහොමද කියලා හැම කෙනෙක්ම මේ සීලය සමාධිය ප්‍රඥාව නිශ්චිරව නිශ්චයව හැම කෙනෙක් ගාව තියෙනවා මයි ළඟක් තියෙනවා කියලා හිතාන හිටියොත් මෙයා හිතනවා එනවා කලුලෑලක ලියලා තියෙයි අසුල් කළ යුත්තන්ගේ නන් ලයිස්ට් එකයි අයිඩෙන්ටි කාඩ් නම්බරේ පාස්පෝර්ට් එකයි එල්ලලා තියෙයි කියලා. එහෙම එකක් නෑ. ඒක ඕනම වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. වෙනස් වුණාට අපි හැම වෙලාවෙම මනින්නේ යාගේ සීලියත් එක්කයි මනින්නේ, යාගේ සමාධියත් එක්කයි මනින්නේ, යාගේ ප්‍රඥාවත් එක්කයි මනින්නේ. එතකොට යම් කිසි කෙනෙක් හිතන ඉන්නවා නම් හීනේන හීනෝ හෝති සීලේන සමාධිනා පඤ්ඤාය කියලා කියනවා නම් අපි ඇත්තන්ට සඳහන් කරලා තියෙන්නේ බාලයෝ කියලා. අශීවනාච බාලාණන් කියලා පළවෙනිම මංගල කාරණාව ਸਰවචන්සේ පෙන්ලා තියෙන්නේ මේ ලෝකයේ බාලයන්ගෙන් ඇස් අයින් වීමේ කලාව දන්නේ නැති කෙනාට කවදාකවත් සත්පුරුෂය දකින්නවත් හම්බ වෙන්නේ නැහැ. අපි හුඟා කණපින්දම් ගහනවා අඬාවෝ ගන්නවා අනේ මේ ලෝකේ සත්පුරුෂෝ නැහැ. අනේ මේකේ මේ සදාචාරේ හොදපාලුවට ලක් වෙනවා. එන්නේ එන්නේ පිරියනවා. ඒක නිසා කිසිම කෙනෙක් නැහැ අසුර කරන්න කියලා අපි හරි ඉක්මන් වෙනවා මේ බාහිර ලෝකේ බාලයෝ වැඩි කියන එක දැනගන්න. ඒ විදිහට මේ ලෝකේ බාලයන්ගෙන් පිරිච්ච එකක් වාට වෙලා තියෙන හේතුව අපිට මේ බාලයන් ඇසුරු නොකර විවේකයක් හොයාගන්න හැටි, හුදේකලා වෙන හැටි, අරණ්‍යගත වෙන හැටි, ශූන්‍යාකාරගත වෙන හැටි, රුක්ක මූලගත වෙන හැටි අපිරියයි. අපි අර බාලයෝමයි ඇසුරු කරන උදේ ඉඳලා හැන්ද වෙනකම් බාලය ඇසුරු කරලා කියනවා මේකේ සත්පුරුෂයෙක් නැහැනේ හොඳට මතක තියාගන්න බාලය ඇසුරු කරන තාක් සත්පුරුෂයන්ගේ ඇසුරට අපි අභෞග්‍ය වෙනවා. අපිට ඉඩක් නැහැ. ඒ නිසා කවදා හරි සත්පුරුෂෙක් දකින්න හදන්නේ, පේන්න හදන්නේ, මුලිච්ච වෙන්නේ, දකින්න හම්බ වෙන්නේ මේ බාලයන්ගෙන් ඈත් වීමේ කලාව දැනගත්ත කෙනාට විතරයි. එහෙම නැත්නම් මෙහෙම කියන්න පුළුවන්. බාලයා කවුද කියලා දැනගෙන තමන්ට වැඩි සීලෙන් හීන කෙනා, සමාධියෙන් හීන කෙනා, ප්‍රඥාවෙන් හීන කෙනා දැනගෙන ඒ ඇත්තන්ගෙන් දුරු වින ක්‍රියා ඉතාමත්ව අධි කුසලයක් අන්නේ කුසලයට හම්බෙන තෑග්ග තමයි සත්පුරුෂ ආශ්‍රය. එයාට විතරක් සත්පුරුෂෝ පේන්න පටන් අර ගන්නවා. එහෙම නැතුව මේ අලකොල මීනකොල දන්නේ නැතුව දෙකොල්ල තුන්කොල්ල මේක මල්ලේ දාගෙන ඇසුරු කරන්න ගියාම සත්පුරුෂයා පැත්තකට යනවා. ඉතින් ඒක නිසා අපේ බුද්ධ දේශනාව නැත්නම් බුද්ධ ධර්මය ආගමත් එක්ක වෙන් කරනකොට ආගම පැත්තෙන් නම් බුද්ධ ආගම පැත්තෙන් නම් බුදුහාමුදුරු කියන දේ උත්සාහ කරන්න හදන්නේ අපිට වෙච්ච ලොකු පටලවිල්ලක් තමයි මේ පින් කරන්න දඟලන ගතිය. පින් කරන්න දඟලන්න දඟලන්න අපට කාර්ය බහුලත්වය වැඩි වෙනවා. බාලියොත් එක්ක ඇසුර වැඩි වෙනවා. බුදුරජාණන් වහන්සේ මේක උගන්වන්නේ අමුතු තාලයකට. පව් කිරීමෙන් වැළකියන් එතකොට පිටක්. සබ්බ පාපස්ස අකරණං කුසලස උපසම්පදා. ඒකට පහු කිරීමෙන් වලකින්ට සල්ලි ඕනේ නැහනේ. වෙලාවක් ඕනෙත් නැහනේ. තැනකුත් නැහනේ. මේක අමතක කරලා අපි මේ පිංකම් කිරීමේ පෙළපාලියකට බැඳිලා යුද හමුදාවක් වගේ විශාල වැඩ කොටසක් කරගෙන යනකොට වෙන්නේ මොකද්ද? පිංකම් හරහා ගොංකම් සිද්ධ වෙන එකයි වෙන්නේ. එතකොට පිනක් නැහැ. ඒතර කුසලයක් නැහැ. ඉතින් කියනවා මේවා කරන්න යන්න යන්න මාර බලවේග වැඩි වෙනවා, කරදර වැඩි වෙනවා කියලා. මාරයට ඔය වැඩ කරගෙන ඉන්න දෙයක් නෑ. තමන්ගේ තකතිරුකමට ඔළුවේ දා ගන්න එකක් අදී මේකේ. ඒක නිසා ප්‍රධාන දේ තමයි සබ්බපාපස්සා කරණං. ඒක තමයි සීල බුදුරයන් වහන්සේලාගේ පණිවිඩය. අබ්බපාපස්සා කරණං කුසලසෝප සම්පදා සච්චිත්ත පරියෝදපණං ඒතම් බුද්ධාන ශාසනං. මේ ගෞතම සරුවචනගේ පාඩේ පණිවිඩයක් නෙමෙයි මේ. සීල බුදුරයන්ගේ ආගම මොකද්ද කිරුවේ අර පව් නොකිරීමේ කතාව සිල්ලකීමේ කතාව වසංගලා මේ පින් කිරීමේ කලාවක් එළියට දැම්මා දැන් අපේ කට්ටිය පෙළ ගැහිලා අරයට වැඩි පිංකම් කරන්න හදනවා අරයට හයියෙන් බෙර ගන්න හදනවා අරයට හයියෙන් ගාන්ටාර හොල්ලන්න හදනවා අරයට හයියෙන් කොඩි වනවන්න හදනවා අරයට උඩ පැනලා නටන්න හදනවා හදලා බලනවා එන්නේ එන්නේ මේ අතපයත් කැඩෙනවා මිනිස්සුත් තරහ වෙනවා යන හරියක් අපායට ඉතින් බුදුහාමුදුරු බොරුනේ කියලා තියෙන්නේ. බුදුචානන්දර පොට වැරදිලා නැහැ. බුදුරණන් සිටියේ පවු නොකර හිටපන්. ඒක තමයි කුසලයේ කියන්නේ. ඒකෙම ආචාර ධර්මය තමයි අසත්පුරුෂයා දැනගෙන Tamanට වැඩි සීලෙන් දුරලයි, සමාධෙන් දුරලයි, ප්‍රඥාවෙන් දුරලයි. එයා සේවනය නොකිරීම කියන්නේ අරණ්‍යගත වීමයි. රුක්ක මූලගත වීමයි, ශූන්‍යාගාරගත වීමයි. මොකද අසත්පුරුෂයෝ කැලයට කැමති නැහැ. මුද්දට මතක තියාගන්න. අසත්පුරුෂයා ගහක් වලට යන්න කැමති නැහැ. අසත්පුරුෂයා ශූන්‍යාගාරට කැමති නැහැ. අසත්පුරුෂයා කැමති භෝජන සංග්‍රහ, සැනකෙලි, නගර, රාජධානි, යටිජල පහසුකම්, sannivedana මේ සේරම අසත්පුරුෂයන්ගේ වැඩ. ඉතින් ඒව පැත්තට ගිහිල්ලා මේ කක්ක අතගලා කියනවා මේකේ මැණික් නැහැ. මේකේ රත්තරන් නැහැ. ඉතින් කක්ක ලොකෝද මැණික් තියෙන්නේ. මේක අත නොගා ඉන්නවනේ අසත්පුරුෂයන්ගෙන් අත අන්න ඒකට ලැබෙන තෑග්ග ඒකට හම්බෙන මෙලෝ වශයෙන් හම්බෙන සාමාන්‍ය ඵලය තමයි සත්පුරුෂයන් දකින්න හම්බෙන්නේ ඊට පස්සේ සත්පුරුෂයා තවදුරටත් කරුණු පෙන්ලා දෙනවා මේ අසත්පුරුෂයන්ගෙන් අයින් වීමේ කලාව උඹ වෙනුවෙන් කාටවත් කර දෙන්න බෑ ඒක උඹ දැනගෙන ඒක බුදුරජාණන්සේගේ ඍජු ගැනීමක් බව ඕක කරපන් ඇඟට නොදැනෙන අසත්පුරුෂයා දැනගෙන අසත්පුරුෂයාගෙන් වෙන් වෙලාදී අසත්පුරුෂයාක දැනගත්තොත් උඹ අසත්පුරුෂයෙක් වෙනවා. ඒක නිසා අසත්පුරුෂයන්ගෙන් වෙන් වෙනකොට අසත්පුරුෂයාට ඇඟට නොදැනෙන්න වෙන් වෙන්න ඕන. ඉතින් ඒකට අපිට බුදුහාමුදුරුවෝ ඉන්නවනේ. අපි ඒක කියනවා මේ වත් එක තරහට නෙවෙයි. මම මේ බුදුහාමුදුරුවන්ගේ ගෞරවයෙන් මම අරන්නේ ගත වෙනවා. බුදුහාමරන් ගෞරවයෙන් මම රුක්ක මූලගත වෙනවා. බුදුහාමරන් ගෞරව කරන්න මම ශූන්‍යාකාරගත වෙනවා. අපි භාවනා පන්තියක් තියෙනවා. මම යනවා ඔයත් එක්ක මේ වැඩේට අදින්න විදියක් නැහැ. ඒසොට අපි මේ දැන් මේ සැලසුම් කරලා යාට ගහපු ගැහිල්ලක් නෙවෙයි අපිට බුදුහාමර සාසනයක් හදලා දීලා තියෙන්නේ. අපිට බුදුහාමර චර්යා පද්ධතියක් හදලා දීලා තියෙනවා. අපිට බුදුහාමර ශික්ෂණ පද්ධතියක් හදලා දීලා තියෙනවා. සත්පුරුෂයාට අසත්පුරුෂයාට කියන්නේ චීච ඔය හරි කැතයි. ඔය හරි ගඳයි. ඔය හරි කළුයි. ඒව මොකෝ කියන්නේ නැහැ. මේට වැඩි බුදුහාමර ලස්සනයි. සීල සමාධි ප්‍රත්‍යා හොඳයි කියලා ආන්නේ පැත්තට යන්න පහර හදලා ශාසනයක් හදලා චන සම්පත්තිය හදලා භික්ෂු සංඝයා හදලා බුදුරජාණන්සේ මේ කතාව අපිට උගන්වන්නේ. සර්වඥාන්සේ ගියේ එහෙම එලිකරව පාරක නෙවෙයි. උන්වහන්සේලා යනකොට මොනක්වත් තිබුණේ නැහැ. ඊට පස්සේ උන්කෝ ප්‍රයත්න කරලා ඒකට ශාසනය හදලා සීල ශික්ෂා හදලා සමාධි ශික්ෂා හදලා ප්‍රඥා ශික්ෂා හදලා කියනවා. බවුන කිරීමේ මූලික තේමාව කරගන්න තමන්ගේ ජීවිතේ. අසත්පුරුෂයන්ගෙන් වෙන්වීම කාටවත් දොස් කියන්න එපා. අසත්පුරුෂයන් සමග බැඳීම තමන්ගේ තියෙන කෑදරකම සහ අවිද්‍යාව කියලා ගන්න. තණ්හා අවිද්‍යාව දෙක කියලා කියන්නේ අසත්පුරුෂයෝ දැන දැන දැක දැක ඒකේ බැඳීම ඒක හරියට බලුගුණක් කරන ખબරේක් වගේ. ખબරයා කොච්චර ඇදලා ගන්න හැදුවත් ඌට අර බලුකුණ කනවා විතර රසයක් නැහැ. අපිට හරියට උමලකට කෑල්ලක් කන්නවා. ඌට ඒක කණ්ඩම ඕනේ ලණුවක් දාලා ඇදලා ගත්තත් අතහැරපු ගමන් ඌ කියලා කනවා. බල්ලෙකුට අසුචි ටිකක් දකපුවාම ඒක නොකා හිටියොත් නිකන් කැවුවේ නැතත් කමනතුළු ඉඹ ඉඹලවත් බලුවේ නැත්නම් ඉසේකක් කොමක් වෙනවලු බලන්න. ඒ නිසා ගිල්ල ඉඹලා හරියෙන්න ඕනේ. ඒ වගේ තමයි අසත්පුරුෂයාට අසත්පුරුෂ ඇසුර ખબරයට බලුකුණක් වගේ බල්ලෙකුට අසුචියක් වගේ. මේකට බුදුහාමුදුර අපිට දොස් කියන්නේ කන්නාඩිය මූණල්ලලා පෙන්නනවා. ඔබ ඇසුරු කරන මිනිස්සු බලපන්. ඔබට වැඩි සීලය හොඳ නැති කෙනෙක් නම්, ඔබටත් වැඩි සමාධිය හොඳ නැති කෙනෙක් නම්, ඔබටත් වැඩි ප්‍රඥාව ඇති කෙනෙක් තියෙනවා නම්, ඔබට ඔකට දැනගන්න තියෙන්නේ ඔබේ තියෙන අවිද්‍යාවයි, ඔබේ තියෙන තෘෂ්ණාවයි. ඕකෙන් අයින් වෙන්න මම කරලා දෙන්නෙත් නෑ. මම කාරණාව කියලා දෙනවා. ඒක නිසා භජනය කිරීමේදී Taman වැඩි සීලය අඩු සමාධිය අඩු ප්‍රඥා අඩු කට්ටිය අයින් කරන්න කියන්නේ සියලු සියලු අනර්ථයට හේතුව පාප මිත්‍ර ආශ්‍රය කියලා තියෙනවා. සියලුම අනර්ථයට හේතුව පාප මිත්‍ර ආශ්‍රය. ඒක නිසා පාප මිත්‍ර ආශ්‍රය තියාගෙන මේ ජීවිතය හොදන්න හදනවයි කියලා කියන්නේ. ජීවිතේ සුද්ධ කරන්න හදනවයි කියලා කියන්නේ අසුචි මිරිකනවා වගේ වැඩක්. ඒක නිසා අපි සදාචාරයට කැමති නම් සුද්ධ වෙන්න කැමති නම් උසස් තත්ත්වයට ආර්ය තත්ත්වයට ඉහළ තත්ත්වයට යන්න කැමති නම් අපි ඇතුළතින් සීල සමාධි ප්‍රඥා පුරන විදිහට තමන් සතු නොමරීමේ වගවීම සතු නොමරීමේ ශික්ෂාපදය විරමණය නොකර සිටීම තමන් වශයෙන් වගවෙන්න ඕන. ඒ විතරක් නෙමෙයි සතුන් මරන්න නාස්ත කරන්නත් එපා. ඒක නිසා කියනවා ආජීව අටමක සීලය කියලා එකක් අපි දැන් මේ ආරණ්‍ය වල සමාදන් කරන ආජීවට්ටමක සීලේ පැරණි පොතේ තිබුණ එකක් දැකපු කෙනෙක් මට කියනවා ඕක තිබුණේ සතු මරන්නත් එපා මරවන්නත් එපා මැරෝ දෙයින් ජීවත් වෙන්නත් එපා. ඒ නිසා සතු නොමර ඉඳලාට හරියන්නේ නැහැ. තමන් මොනම කෙනෙක් හරි සතුම් මරණ කෙනෙක් ඇසුරු කරලා යාහරා සතුම් මැරවීම සිද්ධ වෙනවනම් ඒකෙත් ඒ පව් සමාදාන සිද්ධ වෙනවා. ඒ සතුන් මැරවුදෙන් ජීවත් වෙනවනම් ආජීවය අහු වෙනවා. ඒ වගේම තමන් හොරකම් කෙරුව නේතුනට ප්‍රශ්නයක් නැහැ. හොරකම් කරවන්නත් එපා. හොරවම් කරපොදී ජීවත් වෙන්නත් එපා. තමා කොහොම හරි පටිතද කරන කාමීත්‍යාචාරය නොකර ඉන්න පුළුවන්. නමුත් කාමීත්‍යාචාරය කරවීමට අනුබල දෙනවනම් ඒ කාමීත්‍යචාරය රහා ලැබිච්ච දේ සිව්පසේ පරිභෝග කරනවා නම් ආජීවයට අහු වෙනවා. බොරු කියන්නත් එපා, කියවන්නත් එපා, කියෝ දෙයින් ජීවත් වෙන්නත් එපා. කේලම් කියන්නත් එපා, කියවන්නත් එපා, කේලම් කියන දේ හම්බ කරගන්නත් එපා. පරසෝචනේ කියන්නත් එපා, කියවන්නත් එපා, කියුන් දේ හම්බ කරන්නත් එපා. හිස්සචන කතා කරන්නත් එපා, කතා කරවන්නත් එපා, කතා කරෝපෙකින් සතුට වෙන ජීවත් වෙන්නත් එපා. ඉතින් මේ විදිහට Taman සිල් රකින්නකොට එයාට පැහැදිලිවම පේනවා ලෝකේ වැඩි පිළිසක් සිල්පද රකේ සලකන්නේ නෝන්ජල්කමක් විදියට. අයියත් තියෙනවා නම් ස්පෝර්ට්ස්මන් නම් පැන පැන සතුන්ට වෙඩි තියන්න ඕන දුවන පිම්මට වෙඩි තියන්න ඉගෙන ගත්තා නම් එයා බොහොම දක්ෂයෙක් කියලා අපි සලකන්නේ. අද ලෝකේ දේශපාලනයක් වෙන්න ඕන නම් නටන කකුලේ ගෙජ්ජි කපන හොරකම් දැනගන්න ඕන. සාමාන්‍ය හොරකමක් හරියන්නේ නැහැ. විශේෂ නායකත්වයක් වෙන්න නටන කකුල කිච්චි කපන්න හොරකම් දන්නවනම් ඕනම වෙලාවක රාජ්‍ය නායකයෙක් වෙන්න පුළුවන්. ඒ මුළු ඉතිහාසෙම ඔම තමයි. කාමීත්‍යචාරය කියනකොට නම් තමන් කී දෙනෙක් දූෂණය කරලා තියනවද ඉලක්කම් ගන්න වැඩි වෙන්න වැඩි වෙන්න ඒ කට්ටිය බොහොම සෙල්ලක්කාරයෝ. භ්‍රමචරයට කියන කට්ටිය නෝන්ජලියෝ බය ආදු මිනිස්සු. ඉතින් එහෙව් ලෝකෙක ඉඳගෙන Taman සීලයකට යනකොට Tamanට තියෙනවා සිල්ලක්කට මදි. Taman ඇසුරු කරන කෙනා සතුම් මරණ හොරකම් කරන කාමීච්ඡාචාරය කරනවා කියන කායික දුස්චරිත රකින්න කෙනෙක් නම් එයා ඇසුරු කිරීම හරහා අර භාවනා කරන ලබන සියලුම ගුණ ධර්ම ටික සෝතපාලියට ලක් වෙනවා. කිරි දෝල ඒ කිරි ටික ගොම තියෙන භාජනයකට දැම්මා වගේ. කිරි කලයයි ගොම කඳුලයි. කිරි කලයක් දෙව්වට නිකමට කඳුල ගොම කඳුලක් වැටුනොත් එක තප්පරයක් යන්නේ. අර සීරම කිරිකැටි ගහන. ඒ වගේම මූත්‍රා කඳුලක් වැටුනොත් ඉවරයි. ඉතින් තනබුරුල්ලයි කක්කපැත්තයි එක ළඟ තියෙන වැසිකිලි. මෙන් කිරි ගන්නකොට මෙහෙන් කොම කඳුලක් වැටෙන්න පුළුවන්. සත්පුරුෂකම කියලා කියන්නේ කිරි දෝන වෙලාවේදී කක්කත ගන්නත් එපා, ගම මුත්‍රාත ගන්නත් එපා. ඒක වෙන් කරලා තමයි කරන්න ඕනේ. නිසා මේ ලෝකේ Taman සීලයක් රකින්න අතර ඒ රකින්න සීලය තමයි දන්නවනේ ඒක කොච්චර අමාරු වෙනද තමයි රකින්නේ කියලා. ඒ අනුව බලලා ඇසුරු කරන කෙනා සතුන් කෙරේ දක්වන ආකල්පය කොහොමද? අන්සතු වස්තු කෙරේ දක්වන ආකල්පය කොහොමද? අන්සතු කාම වස්තුන් කෙරේ දක්වන ආකල්පය කොහොමද? ඒගේ වචන කොහොමද කියලා සීල් රකින්න කෙනාට බුදුහාමර වගකීම දෙනවා. උඹට වැඩිය සීලෙන් හීන කෙනෙක් ඉන්නවනම් සමාධියෙන් හීන කෙනෙක් ඉන්නවනම් ප්‍රඥාවෙන් හීන කෙනෙක් ඉන්නවනම් න සේවිතබ්බන්න භජිතබ්බන්න පෛරුපාසිතබ්බන්න මේ බලන්න උදේ ඉඳලා හැන්ද වෙනකන් අපිට මේ අවදි භාවයේ තියෙනවා නම් සතිය තියෙනවා නම් අප්‍රමාදිකතිය තියෙනවා නම් ලෝකේ දිහාවට net විදාගෙන ඉන්නවා නම් එක පාරෙන් එක දැකපු ගමනේ මේක වෙන්නේ නැහැ. මොකද සර්වචන්නාංශේ පවා සඳහන් කරනවා සීලවන්තයෙක්ගේ සීලය මනින්ද ඇසුරෙන්මයි කරන්න පුළුවන්. ඒත් බොහෝ කල් ඇසුරේ. සර්වචන්නාංශේ මේ කියන්නේ කෙනෙක් සීලවන්තද කියලා දැනගන්න ලියුම් ගන්න දෙනු කරලා බෑ. ඈත ඉඳලා බලලා බෑ. ඇසුරින් තමයි බලන්න ඕනේ ඒත් බොහෝ කල් ඇසුරින්. ඒ මොකද Taman සීලයක් රකින්න කෙනා දන්නවා මේ සතුම් මරණ මේ ලෝකේ එකිනෙකා කුලල් කන මේ ලෝකේ බලවතා ජය ගන්න ලෝකේ මම සතෙක් නොමර ඉන්න මම ගන්න ප්‍රයත්නේ. අතුලින් පිටින් දානවා. එයාට විතරක් තේරෙනවා තව සතෙක් නොමරා ජීවත් වෙන්න හදන මිනිස්සෙගේ වෙහෙස ඒ වගේම හොරකමක් නොකර ඉන්න අවස්ථාව ලැබුණට හොරකමක් නොකර ඉන්න කිසි කෙනෙක් සමාදන්ව සිල්පදයක් රකින්නයි කියලා කියනවනම් අමච ලොකු අපහසුතාවයක ඉන්නේ මොකද ලෝකෙම හොරු ඉන්නේ. ඒ ලෝකෙක ඉඳගෙන මම මම හොරකම් කරන්නේ නැහැ කිව්වොත් හොරකම් කරන මිනිස්සු මේ මිනිස්සුට පීයෙන් අයින්නෝ. කතා දෙකක් නැහැ. ඒ නිසා කාටවත් නොදැන්න ඒ හොරකම නොකර ඉන්නවා විතරක් නෙවෙයි අනුන්ගෙන් නෝන්ජලයි කියලා බය ආදුයි කියලා බැනමුත් අහගෙන ඉන්න ගමන් තමන් ඇසුරු කරන එක්කනත් හොරකම් නොකරන කෙනෙක් බව දැනගන්න එයා කාගෙන්වත් උපදෙස් ගන්න ඕන නැහැ එයා ඇසුරෙන්ම දැනගන්න ඕන. කාමීත්‍යාචාරයෙන් වෙන් කරලා ගත කරන ජීවිතයත් ඉතාම අමාරුයි. ඒක මුළු කිසිම ශාස්ත්‍රුන් වහන්සේ නමක් කටහරලා කියපු වචනයක් නෙමෙයි. කිසිම ශාස්ත්‍රුන් වහන්සේ නමකට අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාම කියන එක හිතන්නවත් බැරි වුණා. කියවන්න ඕනේ සුද්ධ ලියවිල්ලක් කිට්ටු කොටක් ගිහිල්ලා තියෙනවා කියන්නේ. සරුවචනසේ ගිහින්නක් දුන්නා. ගියන්න සමාදන් කෙරෙව්වා අබ්‍රහ්මචර්යා වේරමණී ශික්ෂාවදන් සමාදියාම කියලා. ඒකල කියවන බ්‍රහ්මචර්ය කියලා කියන්නේ ඒ අබ්‍රහ්මචර්යෙන් වෙන්වීම කියලා බ්‍රහ්මය කොට කරන්න පුළුවන් දේ. බ්‍රහ්මයන්ට ඉබේම සිද්ධ වෙලා තියෙන දේ මනුස්ස ලෝකෙට ගෙනලා පෙන්නුවේ මුද්‍රජානනාථේ කරලා බලලා. ඉතින් ඒක රකින්න කෙනා දන්නවනම් එහෙ උදේක තියෙන පිරිසිදුකම එයාට අනිත් එක නැ හැරෙනකොට ගඳෙන් කිය හැකි මේ මනුස්සයා ළඟ මේක නැහැ කියලා. ඊට පස්සේ ඒකෙන් අයින් වෙන එක මිසක්කා අපිට කියන්න බෑ මේ හොරා මෙයා මෙයා මිනිමරුවා මෙයා කාමීත්‍යාචාරයා කියලා පුද්ගලෙක් වෙන් කරන එක නෙවෙයි. ඒ වෙලාව හැටියට තමන් තමන්ගේ මට්ටමින් ඉඳගෙන අනික් අය තේරුම් ගන්න ඕනේ තේරුම් ගන්න භජනේ නොකර සිටීම බැරි දෙයක් නෙමෙයි කාටවත් ඕනකමක් නැහැ. ජීවිතේ ගත කරනවායි කියන්නේ හොඳටම සතුම් මරණ මිනිසුත් එක්ක ගත කිරීමක් හොරොත් එක ගත කිරීමක් තන්නේ කර කාමීත්‍යචාර ලෝකයක්. බොරුව, කේලම, හිස් වචනේ, පරුස වචනේ කියන දේවල් තොලේ කටේ ගෑවෙන්නේ නැහැ. ඒ නිසා අපිට යම් වෙලාවක තේරෙනවා නම් මේ ගීගිය අතහැර ගන්න බෑ කියලා මොකක්වත් නෙවෙයි අවිද්‍යාවයි තණ්හාවයි අයින් කරන්න ඕනේ කමක් නැහැ. මං කියන්නේ මේ මෑණිවරුත් ඉන්නවා අපේ ස්වාමීන් වහන්සේ දා ගීගිය අතහැරපමණි බුදු වෙනවයි කිය. මේ සෝවන් වෙනවයි කියලා. ඒකවත් බෑ. ඒක කෙරුවයි කියලා ලකු දෙයක් හම්බ වෙන්නේ නැහැ. පිම්මක් පනින්න පුළුවන් ශක්තියක් විතර ලැබෙන්නේ. ඒ එතකොට අපිට භික්ෂුවක් වශයෙන් මට කියන්න පුළුවන් දේ තමයි අපි යම් වෙලාවක ප්‍රකාශයක් කෙරුවොත් සමාජයට මම පැවිදි වෙනවා මම දසසිල් ගත්තයි කියලා අපි සතෙක් මැරුවත් කවුරු හරි ඇඟිලි දිකලා කියන හේයි. ওই වැඩේ කරන්න එපා. ওই භික්ෂුවක් ගියේකට කවුරුත් එහෙම ඇඟිලි කරන්නේ නැහැ. ගියට ඇඟි අපිට අපිට ඇඟිලි දික් කිරීම අපිට ලැබිච්ච ලොකු ගෞරවයක්. අපිට පුත්‍රජානනාංශිකේ ගෝලයේ වශයෙන් යනකොට කවුරු සතෙක් මරුවොත් ඕන කෙනා චි හරිම කැතයි සංඝයා කෙනෙකුට ගැලපෙන්නේ නැහැ. කවුරු හොරකමක් කරනවා දැක්කොත් සංඝයාට ඕන කෙනෙකුට ඇඟිලි දික් කරනවා. මොකද අපි ගියන්ගේ කාල ජීවත් වෙන හිඟන්නෝ જાතියක්. අපි කාමීත්‍යාචාරය කරොත් ඕන කෙනෙක් ඇඟිලි දික් කරනවා. ඒක අපි ඉල්ලගෙන ගන්න දෙයක්. ගිහියෙකුට එහෙම කරන්න බෑ. ඒක නිසා ගිහියෙක් නමුත් ඒ තමන්ට වැඩිය අඩු සීලය රකින්න කෙනෙක් සීල නොරකින්න කෙනෙක් කියනවා අයින් කිරීමට බුදුරජාණන් වහන්සේ දීලා සඳහන් කළා කියනවා එසේ නමුත් අඤ්ඤත්‍ර අනුද්දය අඤ්ඤත්‍ර අනුකම්පා එහෙම වුණත් කමන්නේ සීලය අඩු කෙනෙක් ඇසුරු කරනවා නම් ඇසුරු කරන්න භජනය කරන්න පෛරුපාසනය කරන්න ඒ මනසට අනුකම්පාවෙන් එමන්තර සීලය කියලා දෙන්න එහෙනම් ඒ මනස පෙකන වලින් කැපලා ගියා වගේ සම්පූර්ණ නැති මංගස්ථාන එනවනේ. ඒ නිසා දුස්සීලය දැකලා දුස්සීලය Taman ළඟට එනවනම් එයාට පයින් ගහන්න යන්න එපා. එයා ප්‍රතික්‍රියාප කරන්න එපා. අහලා කතා කරලා කියන්නේ මෙහෙ එනවනම් මාව ඇසුරු කරන්නේ ඔය සීලේ දිනු කරන්න මිසක මම මෙතනින් පල්ලෙහාට බහින්න නෙවෙයි. Taman මේ ජනප්‍රියතාවයේ සඳහා මේ පිරිස සම්පත්තිය සඳහා තමන්ගේ සීලය දුර්වල කරගන්නවා නම් එතකොට වෙන්නේ තමන්ගේ උසස් වෙන්න හදනනේ පහළ වැටෙන එක. ඒ ජනප්‍රියතාවයට කරන්න. ඒකට තියෙන දෙන අප්‍රදෝපදේශය මොකද්ද? හුඟ දෙනෙක් කැමති අලිපන්තික සමාජික වෙනවට වැඩිය බලුපන්තික රජ වෙන්න. ඒ නිසා පහත් බහල බහල බහල බාලාංශ කට්ටිය එකතු කරන අයියා වෙන්න අක්කා වෙන්න හරි කැමතියි. ඒකල කියනවා මේ අනුත්යයතාව වරානුත්යයතාව වලින් මම මේ උදව් කරන්නේ මොකක්වත් නෙවෙයි මේ කවුරක්වත් නැත්තම් ඒ නොදන්න බාලෝ ටිකක් හරි අල්ලගෙන තමයි රජ වෙන්න හදනවා. ඔය මොගල් රජ රාජ්‍ය ඉන්දියාවේ විශාල දැන්ට ඉන්දියාවට ගියාම ඔය රතු බල කොටුව ඉතින් ගාම ඔය තාජ් මහල් ඔක්කොම හැදුවේ මිනිසයා. ඒ මිනිසයා විශාල කාමභෝගී ගත කරා සම්පූර්ණ රජයේ රට පිළි වුණා. ඊට පස්සේ යාගේ පුතාම මෙයාව අල්ලලා හිර කරලා තාජ් මහල් එක පේන ප්‍රමාණය හිර ගෙදරක් හදලා ඒකේ කොටු කරා. කොටු කරපම මේ මාසේ ඔක්කොම ඉවරයි. මහා අධිරාජ්‍යයේ ඔක්කොම අධිරාජකම් ඉවරයි. පුතා බලය ගත්තා. පුතා බලය ගත්තට පස්සේ ඉතින් පුතානේ මෙයා කිව්වලු මේ මට වැඩි කල මෙහෙම ජීවත් වෙන්න බෑ. ඒ නිසා මම හිර ගෙදර ඉන්නකොට මට පුංචි ඉල්ලීමක් කරනවා සලකා බලන්නේ කියලා. ඉතින් පුතා ඉතින් අහවල දැන් පුතා රජුරෝ තාත්තා හිර කරලා මොකද මට තරුණ වයසේ කොල්ලෝ 20ක් දෙන්නේ කිව්වා. ඊට පස්සේ ඉතින් පුතා සලකලා බල දුන්නොත් කොල්ලෝ 20ක් දීපුවම අර අධිරාජ්‍ය වගේ අරුන්ට උගන්ව ගන්න මරණකම් සන්තෝෂෙන් හිටියා. ඒ අයියා වෙන්න බලන්න. ඉරගෙදර ඉන්නකොට කාටවත් උපදෙස් දෙන්න බැන්නම් කතා කරන්න බැන්නම් ඒ මනසගේ ඔක්කොම කටේ තියෙන ඇතිවන් නම් පුරා පල්ලෙන් බහිනවා. අයිය වෙන්න පුළුවන් නම් තුන් හතර දෙනෙකුට උපදෙස් දෙන්න පුළුවන් නම් අං එනවා රැස් විහිදෙනවා. ඉතින් ශ්‍රී විභූතිය පාගෙන ඉන්නවා රාජ්‍ය හම්බෙනවා වගේ තමයි. ගිහි ලෝකේ පුරාවට තියෙන ඔච්චරයි. අලිපන්තික සමාජිකක් වෙනවට වැඩිය බලුපන්තියක් හදා ගන්නවා. ඒකල ඒක රජ වෙන්න හදනවා. ඉතින් ඒකට කියන්නේ මේ ලාභයට සත්කාරයට අපි කරන මේ පරානුද්යතා අනුද්යතා මේක හාස්‍යයට කාරණාවක් මේ වගේ සේවිතබ්බේ දන්න කෙනාට ඊට වැඩිය හොඳයි අයස කියලා බුදුජානසී කියලා තියෙනවා. මට එහෙම වෙන ජනප්‍රියතාවයට වැඩිය හොඳයි කවුරුත් නැතුව කැලේට යන්න වැඩි. අසීව නාච බාලානන්ස. ඒ නිසා හොඳට මතක තියාගන්න ගිහියෙක් වශයෙන් උපාසක උපාසිකාවන් වශයෙන් වැහත්තු කරගෙන යන වැඩවල මල් මාලකට මල් ලමුනන්න වගේ ගුණයක් එන්නේ නැති වෙන්නේ හේතුව මේ හොද හොද මඩේ දාන ගතිය. එහෙම නැත්නම් පෙට්‍රෝල් වගේ දෙයක් සීල් පෙට්‍රෝල් වගේ දෙයක් පීරිසික දාලා තිබ්බොත් ඔක උලකට ගහගෙන යනවනේ. ඒක දාලා වහන්න එපායි. ඒ වහල් කරනකොට වහනවට කියන්නේ සීල් කියලා සීල් අරක්කු කියලා කියන්නේ වට. වහලා තිබ්බට පස්සේ සීල් අරක්කු කියලා කියන්නේ. සීලයයි සීල් අරක්කුයි දෙකම එකයි. රකින්න වහලා. එළි කරන්න එපා. සීලේ හෙලි කෙරුවා සීලේ රකින්න බෑ. සීල් අරක්කුත් එළිය තියන්න බෑ. ඩිප්පකව හුලඟට පියගෙන යනවා. ඔය සීල් සහ සීල් අතර බොහොම කිට්ටු සම්බන්ධයක් තියෙනවා. ගියන්න මේක තේරෙන්නේ නැහැ. කියන්න තේරෙන්නේ නැහැ. මම සිල් ලකිනවා කියලා ආඩම්බරකම් කියන්න හදනවා, කෑ ගන්න හදනවා. ඒ මන්දිවට මේ ඒ සීතල ගතියක් නැහැ. ඒක නිසා හොඳට බලන්න තමන්ට වචනය කළ යුතු, සේවනය කළ යුතු, පෛරුපාසනය කළ යුතු සීලෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් තේරුම් ගන්න ගියොත් හීන සීලයක් ඇති හීන සමාධියක් ඇති හීන ප්‍රඥාවක් ඇති කෙනෙක් සමාජයෙන් කොම් කරන්නේ ඒ කෙනා සිල්වන්තෙක් ගාවට ගියාට පස්සේ සීලවන්තයා එයා ඇසුරු කරන්නේ අනුද්යතාවෙන් අනුකම්පාවෙන් අර කාරණා කියලා දෙන්න මිසක් ජනප්‍රිය වෙන්න නෙවෙයි ඒක නිසා බුදුරජාන් වහන්සේ කියන මේ දුස්සීලයන් චිත්ත වික්ෂිප්තතියත්ෝ ප්‍රඥාව නැති ඇත්තෝ අබුද්ධෝත්පාද කාලෙත් තියෙනවා බුද්ධෝත්පාද කාලෙත් තියෙනවා තමන්ට තේරෙනවා නම් තමන්ට වැඩිය හීන මට්ටමේ සීල සමාධි ප්‍රඥා ඇති කෙනෙක් ඒ කෙනාගෙන් වෙන්වීම සඳහා ක්‍රමසාවිදි අහන්න යනවනම් ඒක අම්මු මෝඩකම ක්‍රමසාවිදි ඕනේ දැනගත්තට පස්සේ අයින් කරන එකයි තියෙන්නේ ඊට පස්සේ පුත්‍රයන්සේ සඳහන් කරලා තිනවා සමාන කට්ටිය ඉන්නවා සීලයෙන් තමන් එක සමසම වගේ සමාධියෙන් තමන් එක සමසම වගේ ප්‍රඥාවෙන් සමසම වගේ කට්ටිය ඒගොල්ලෝ බුදුහාමුදුරු කියනවා සේවනය කරන්නයි කියලා. පෛරුපාසනය කරන්න. භජනය කරන්න. අපි ඒකයි මේ වගේ තැනකට ඇවිල්ලා අපි මේ නේවාසික වැඩමුළු පවත්වන්නේ. අපි කියනවා මේකට ගන්න අටසිල් සමාදන් වෙන්න පුළුවන් අය විතරයි. රැටණු ගන්න පුළුවන් අය විතරයි. පැයක් පරියන්ක පැයක් සක්මන් කරන්න පුළුවන් අය විතරයි කියලා අපි ඒගොල්ලන්ට දීති ටිකක් දාලා මේ ටිකේ සේවනය කියලා කියන්නේ මේ පිරිස අතර සාමය වැඩෙන විදියට සමග්ගානන් තපෝසුකෝ කියලා අපි අනික් කෙනාගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් තමන් විඳවගෙන හරි එකිනෙකා කෙරෙහි සාමයෙන් එකිනෙකා කෙරෙහි විවේකීව එකිනෙකා කෙරෙහි නිස්සද්දව කටයුතු කිරීමට කියන්නේ සේවනය කරනවා කියන සිල්වන්තයෝ සමාධිය ඇති ඇත්තෝ ප්‍රඥාව ඇති ඇත්තෝ සේවනය කරනවා. ඉතින් මේක හම්බ වෙන්නේ නැහැ. මේ වගේ පිරිසකට එන්නවත් මේ වගේ පිරිසක් ඉන්න බවත් දැකන්න හම්බ වෙන්නේ දුස්සීලයෙන් සහ චිත්ත වික්ෂිප්තයෙන් සහ මෝඩයෙන් වෙන්වීමේ ක්‍රියාවලිය දන්නේ නැත්තම් ඒ නිසා මතක තියාගන්න යම් තැනක අපට කල්‍යාණ මිත්‍රාශ්‍රයක් ලැබුණා නම් සත්පුරු ශාස්ත්‍රයක් ලැබුණා නම් ඒ මෙලවදීම අපි අර භජනීය නොකල යුතු දුස්සීලයෙන් ඈත්වීමේ අත්පිටමන ආනිසංශය. චිත්ත වික්ෂිප්තයෙන් ඈත්වීමේ අත්පිට ආනිසංශය. ප්‍රඥාව නැති අයගෙන් ඈත්වීමේ අත්පිට ආනිසංශයක් දැන් මේ කෙනා කරන්න තියෙන්නේ. ඒ අයගෙන් ඈත් වෙන එක යම් ප්‍රමාණයකට තමන්ගේ සුඛීය ක්‍රමසාවිති වලින් කෙරුවා නම් මේක දිනු කරන්නේ තමන් එක සමසම වූ සීල සමාධි ප්‍රඥායට ආකර්ෂණයක් ඇති කරගන්න. ඒගොල්ලොත් එක්ක නිතර නිතිපතා බණ භාවනා කටයුතු කරන්න ඕනේ ධර්ම සාකච්ඡා කරන්න ඕනේ බණ අහන්න ඕනේ ඒක අර දිනචර්යාවේ එහෙම නැත්නම් ආජීවයේ විශේෂ ලොකු විශේෂ කොටසක් කර ගන්න ඕනේ ඔක්කොටම කියන දේ මම මේ මේ වැඩක් මම කරගෙන යනවා මට ඒක දිගට කරගෙන යන්න ඒ කියන්නේ ඕගොල්ලොත් එක්ක මම කැමති නෑ කියන්නේ මම මේගොල්ලොත් එක්ක වැඩ කරන යන්න කැමතියි කියලා ඒ අයගේ සාමය වෙනුවෙන් එයාගේ නැවත රැස්වීමෙන් බුදුසසුනේ සඳහන් කරලා තියෙනවා අපරිහානීය ධර්මවල සමගිය රැස් වෙලා සමගිය සාකච්ඡා කළා සමගිය විසිරයන්. එතකොට කවදාකවත් වැටෙන්නේ නැහැ. හැබැයි මේ සමගිය රැස් වෙන්න බෑ විසෝපිහටොත් එක්ක. මොල් සීල නැතිවත් එක්ක. සමාධි නැතිවත් එක්ක. රැස් වෙනකොටම තමයි තේරෙන්නේ තමන්ගේ තියෙන උද්දණ්ඩක් මිරිකලා දැම්ම වගේ තද්ද බලාසහනයක් තියෙනවා. තද බල හිතේ වෙහසක් ඇති වෙනවා. තද බල දැවිලි දැවිලි ඇති වෙනවා ඒ සීලයේ සමාධිය ප්‍රඥාව අඩු කරන ඇසුර කරනකොට. නමුත් යම් වෙලාවක සමතම සීල තියෙන සමාධි ප්‍රඥා තියෙන කෙනෙක් ළඟට ගිහිල්ලා හිටියොත් ඒක තේරෙන්නේ බ්‍රහ්ම මණ්ඩලයකට ගියා වගේ. ඒක තේරෙන්නේ දේව මණ්ඩලයකට ගියා වගේ. ඒක තේරෙන්නේ සංඝ මණ්ඩලයකට ගියා වගේ. ඒක තේරෙන්නේ ප්‍රඥා මණ්ඩලයකට ගියා වගේ. තමන්න තේරෙන්න පටන් ගන්නවා මගෙන් ඊයත්තන්ට ලොකු සීවක් වෙන්නේ නැති වුණාට මෙතන වාසය කරනකොට මොකද්දෝ පිරිච්ච ගතියක් එන්න පටන් ගන්නවා. කල්පනා වෙනවා අනේ මට තව වෙලා ඉන්න තියෙනවා නම් හොඳයි කියලා. මට මතකයි මේ දවස්වල ඒ 79 80 ඉතින් 85 86 වෙනකන් ඒ හතර පහ දිනක පුංචි මණ්ඩලයක් හම්බෙලා ඔක්කොම මට වැඩි වැඩිමල් ඔක්කොම මට වැඩි උගත් ඔක්කොම මට වැඩි ශීලවන්තයි ඒ පිරිස අතරට මට යන්න නිකන් අහඹු අවස්ථාවක් ලැබුණා ඒකට ගියාට පස්සේ මට හිතුණා මේ මිනිස්සු මට ගහලා එලව ගන්න නැති එක මොන තරම් වාසනාවක්ද කියලා මං ඒ තරම්ම දුස්සීලයි මට ඒ තරම්ම දැනුම තිබුණේ නැහැ. හැබැයි මට දකින්නකොටම හිතුණා මේ මිනිස්සු කොතනද එකතු වෙන්නේ පයින් හරියන්න ඕන. අවුරුදු 3ක් එක දිගට ගාක් මං වැය කරේ නෑ. බදාදට පැයයි ඉරිදට පැයයි. ගිහිල්ලා ඒගොල්ලන්ගේ ධර්ම සාකච්ඡාවක් තියෙනවා ඉංග්‍රීසියෙන් කරන්නේ මට තේරෙන මොන දෙමලයක්වත් තේරෙන්නේ නෑ. ඒ වුණාට අහගෙන ඉන්නවා. ඊට පස්සේ කට්ටිය උදලා පැයක් වාඩි වෙනවා. කවුරුවක්වත් උගන්වන්නේ නෑ. ඔහේ අද්දක වහගෙන වාඩි වෙලා ඉන්නව මොනව කරනවද කියලා මට දන්නෙත් නැහැ. හැබැයි ඒකේ පුදුම ආකර්ෂණයක් තිබුණා මට. මේ පිරිසත් එක්ක ඉඳලා. ඊට පස්සේ නිල්ලම ගියාට පස්සේ ඒ ඉන්න කට්ටිය එකතු වෙලා කවුරුත් ගුරුවරෙක් නැහැ. කවුරුත් කමටහන් දෙන්න කෙනෙක් නැහැ. කවුරක්වත් බණ කියන්න කෙනෙක් නැහැ. කට්ටියක් එක්ක ඉන්නවා. ඉතින් කවුරු හරි යහුවොත් එහෙම ගිහිල්ලා මොකද කරන්න කියලා විලිලැජ්ජයි කියන්නේ. මොනක්වත් දන්නේ ආනාපානේ කරනවත් දන්නේත් නැහැ. ධක්මන කියන එක අහලවත් නැහැ. නමුත් ඉන්නකොට තේරෙනවා මේ මිනිස්සුયો මේ ලෝකේ තියෙන දුක දැකලා මේ පැත්තට වෙච්ච කට්ටියක් ඒගොල්ලත් එක්ක ඉන්නේ කියේ තියෙන ලාභේ. මේක තමයි මේ සර්වඥාන්සේ පෙන්වන්නේ ලෝකේ කවදාවත් අසත්පුරුෂෝ නැති වෙන්නේ වැඩි හරිය ඉන්නේ අසත්පුරුෂෝ. Tamanට සත්පුරුෂ වෙන්න ඕනේ නම් ඉස්ලාම කරණ තියෙන ඒක දැනගෙන ඒගොල්ලන්ගෙන් වෙන් වෙනකොට අසත්පුරුෂයන්ගේ පැත්තෙන් පුංචි ආරාධනාවක් එනවා. එතකොට කරන්න තියෙන්නේ සත්පුරුෂ පැත්තට ගිහිල්ලා කටයුතු කරනකොට හරියට මේ කලයකට වතුර පුරවන්නා වගේ එnde එnde අසුවිරුතං බහුසුත භාව සමාධි ප්‍රඥා ටික ටික ටික ටික වැඩෙනවා. ඇත්තටම මේක නොවැඩුණත් මේ සීලය නොවැඩුණත් සමාධිය නොවැඩුණත් ප්‍රඥාව නොවැඩුණත් දුස්සීලයෙන් වෙන්වීමම ලොකු මානසංශයක්. සමාධිය නැති අංජබජල් කට්ටියගේ වෙන්වීමම ලොකු ආනිසංශයක්. ප්‍රඥාව නැති මිත්‍යා දෘෂ්ටියේ වෙන්වීමම ලොකු ආනිසංශයක්. ඒක නිසා ඒ සත්පුරුෂ මණ්ඩලයක ගත කරන්න හම්බුණත් මේ ලොකු සංසිඳනකොට කිව්වේ මට මේ වැඩ කරන පිරිසක් එක්ක ඉන්න හම්බුණත් ඇති කියලා කිව්වා. මේ සීල සමාධි ප්‍රඥා ඉස්සරහින් තියාගෙන වැඩ කරන පිරිසක් එක්ක ඒ තරන්දි තරන්දි ඉන්න හම්බුණත් ඇති. ඉතින් මේ දේ බුදු කෙනෙක්ම කියලා දෙන්න ඕනේ නැත්නම් අපිට තේරෙන්නේ නැහැ. අපි අපි යන්නේම මේ සුඛ හොයාගෙන යන ගමනක්නේ. ලාභ සත්කාර හොයාගෙන යන ගමනක්නේ. හම්බ වෙන හම්බ වෙන බුරුසු පිටින් හම්බ වෙන අසප්පුරුසු. කොතනකවත් නැහැ. ඒක ඕන දන කත උසලකේ තැගේ දුස්සීලෝහි බහුජනෝ. බුදුචර්යන්සේ බුදු උනාට පස්සේ කියනවා අහං නාගෝ සංගාමේ ඡාපාතෝ පතිතංසරං අතිවාක්‍යං තිතික්කි සම්දුස්සීලෝහි පවජ්ජං. බහුජනෝ මම යුදට වන් ඇති කුසේ යුදට ගිය ඇතාට හැම පැත්තෙම නීතල වදිනවා කඩු පාරවල් වදිනවා හෙල්ල පාරවල් වදිනවා මූති සන්නද්ධ වෙලා තමයි යන්නේ බුදුරජාණන් වහන්සේ කියනවා මම යුදට වන් ඇති කුසේ ඊතල දුන්නෙන් වීදී යන ඊතල ඉවසනවා ඒ මොකද මේ මේ ඒක අදහස් කරන්නේ බුදුරජාණන් වහන්සේ මිනිස්සු දොස් කියන එක බුදුරජාණන් වහන්සේට බණින එක අපේ පොතේ ලියවිලා නැහැ උඟ හරියක්. ලියවිලා තියෙන උදාහරණ ගුණ කියපු ටික විතරයි. දුස්සීලෝයි බහුජන අතිවාක්‍යං චිතික්ක සම්බුදුහාමරන්ට දේ ලුණ දෙයට හැපෙන වචන කතා කරනවා. ඒක ලියවිලා අපාගාමි වෙනවා. ආර්ය උපවාදී කළ අපාගාමි වෙනවා. ඉතින් බුදුරජාණන් කියනවා මම යුද්ධට වන්නේ නැතිකොසේ. ඒව ඉවසගෙන ඉන්නේ මේ බොහෝ දෙනා දුස්සීලයි. කිසිම කෙනෙකුට ඕනකමක් නැහැ. ඒගොල්ලන්ට ඕන වෙලා තියෙන තමනුත් දුස්සීලව ඉඳගෙන ඊටත් වැඩිය දුස්සීල පිරිසක් යහරි කමන්නේ නායකත්වයේ ගන්න. ජනප්‍රිය වෙන්න. ලාභ සත්කාර ලබන්න. නමුත් ඒ ඒ ඒ ඒ ක්‍රියාවලිය 99% කරාට ඒ ඉන්න පරිසරයේම වචනීය කළ යුතු සිල්වන්තෝ ඉන්නවා මේ කෙනාට පේන්නේ නැහැ. මොකද මේ කෙනාගේ අස්තන්ද වෙලා තියෙන්නේ අර පැත්තටම යන්නේ. ඒක නිසා ඒ පිරිසකින් වෙන් වෙන්න හම්බ වෙන එක. උදකලා වෙන්න හම්බ වෙන එක විවේක වෙන්න හම්බ වෙන එක විස්රාම වෙන්න හම්බ වෙන එක පෙරපිටක්. නමුත් එහෙම පාඩමක් ඉස්කෝල වල එහෙම උගන්වන ගතියක් අහලා දකලා තියෙනවා. කවදාහකවත් දේශපරණච්චෙක් කියම එහෙම කියයි කියලා හිතනවාද? ආර්ථික විශේෂඥයෙක් කියම එහෙම කියයි කියලා හිතනවාද? සමාජ විද්‍යාඥයෙක් එහෙම කියයි කියලා හිතනවාද? ඒගොල්ලෝ කියන්නේ අපි සමාජ ක්‍රමයක් හදලා දෙන්නම් සියල්ලම සතුටින් ජීවත් වෙන්න. අප ආර්ථික සමීකරණය හදලා තින්න රත්තරන් මොලේකින් සමීකරණ දාලා සියල්ලම සතුරෙන් ආර්ථිකව නෝදේ දේශපාලනඥයන් ගැන අපි සියලු අත්‍යල පහසුකම් හදලා තින්න අපිට පොඩි දෙයක් තියෙන ඡන්ද දෙන්නකො අපිට ඡන්ද දෙන්නකො අපි ඊටු ටික හිටගෙන දිවි ලෝකයක් මවලා දෙන්න කියලා කොච්චර කාලයක් ඔය පරිප්පුව කාලා තියෙනවා නමුත් බුදුරජාණන්සේ මේ කියන වචනයක් අරිඹුවක් හොල්ලන්න පුළුවන්කමක් තියෙනවා බුදුරජාණන්සේ සඳහන් කරන්නේ මේ දේවල් නොදකින්න එකම ලාභයක් නොවසන මේකම ලාභයක්, පෛරුපාසාටි නොකරන එකම ලාභයක්. ඒක නිසා කල්යාණ මිත්‍ර ආශ්‍රයක් නැහැ කියලා කවුරු හරි චෝදනා කරනවා නම් අපිට ඒ කෙනා ගැන මනින්න හදන එක නෙවෙයි දැනගන්න පුළුවන්. ඒ මනුස්සයා කවදාකවත් Tamanට වැඩිය පහත් අය සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් පහත් අය අයින් කර යුතු බව දන්නේ නැහැ. එයා දැනගෙනම ඇසුරු කරන්නේ පහත් අය. ඒ වගේම කල්යාණ මිත්‍රය දැක්කොත් කල්යාණ මිත්‍රය ඇසුරු අඳුරන්න දන්නේ නැහැ. ඒක නිසා පොට්ටේ පාරේ යනකොට මැණික් ගලක් පය වැදුනට පොට්ටිය කවදාකවත් ඇහිඳලා ගන්නෑ. මොකද කල්යාණ මිත්‍ර ගුණ දැනගන්න නම් පළවෙනිම ගුණය තමයි අසප්පුරුත සංසේවණින් ඈත් වෙන එක. ඒක නිසා ඒ සර්වචන් වහන්සේ බෝධිසත්ව කාලේ මොකද්ද ඒ කියනවා මේ අගස්ති අගස්ති මුනි කියන එක තමයි සඳහන් කළ දෙයක Hindu ශාස්ත්‍රයේ අගස්ති ඍෂි කියලා ඒගොල්ලෝ ඍෂිනාචනමක් විදිහට සඳහන් කරනවා මේක න රජ කෙනෙක් පවුලක ඉපදිලා කැලේට ගිහිල්ලා තියෙනවා රජකමත් අතහැරලා රාජපුරුෂයොත් අතහැරලා මාලිගාවත් අතහැරලා ගිහිල්ලා කරගහක් යට කරකොල කියලා කියන්නේ මේ ඉඩෝරේට මැරෙන්නේ නැති જાති ගහක් ඒ කොළ ටිකක් කඩලා 12 <coughs> වෙනකන් අවුව 12 <coughs> වෙනකන් අවුව තියෙන ගලක් උඩ දාලා මැල වුණාට පස්සේ 12ට ඉස්සලා ඒක වළඳලා වණ භාවනා කරනවා. කාලයක් මේ කරගෙන ඉඳලා තිනවා මේ ලුණුවත් හොයන්න මිනිස්සු අතරට නොයන්න. උයපු රස කැවිලි ආහාර මොකොත් එපා කරකොල ටිකක් කාලා. පස්සේ සක්‍රදේවේන්ද්‍රයා මේක දැනගෙන එක දවසක හරියට 12 විතර වෙනකොට බොහෝම හිඟන මිනිස්සුක් විදිහට ඉදිරිපත් වෙලා පොස්තානංශ ළඟට ගිහිල්ලා තිනවා මං කැලිය අතර මං වුණා මට මොනවාක්වත් කන්නත් නැහැ බොන්නත් නැහැ කියලා අර කරකොල්ල ටික දුන්නලු කාපන් කියලා. ඉතින් දැන් ශක්‍ර දේවේන්ද්‍රයා මේක අරගෙන පැත්ත කරලා බලා හිටලා විවර්ෂා ගිහිල්ලා ආය කරකොල්ල ටිකක් කඩාන මලවලා හැන්දෑවේ කයිද කියලා. නෑ එයා කෑවේ නෑ ඉදා. ඊට පස්සේ ශක්‍ර දේවේන්ද්‍රයා පහුවෙන්දත් කිව්වලු මං එළියට යන්න ගියා ගම හම්බුනේ නෑ අතර මං වුණා. මං අදත් ඉන්නේ බොහොම දුෂ්කරව. ඊපස්සේ දෙවෙනි දවසෙත් එයා අගස්ති මුනිවරයා කරකොල ටික හරියට පූජා කරා. තුන්වෙනි දවසේ සක්‍ර දේවේන්ද්‍රයා මේ සෙල්ලම්ම කළා තියෙනවා. උත්සාහ කරලා බලන්න මේ වගේ හැන්දාවට හරි මොනවා ටිකක් කඩාන කයිද නැහැ. තුන්වෙනි දවසේ කිව්වට පස්සේ කිව්වලු මේ ඔබතුමා මේ මේ වගේ දැඩි වෘත රැකගෙන ජීවත් වෙන්නේ කැළේ ජීවත් වෙන්නේ ඇයි කියලා. ඒගොල්ලෝ මිනිස්සුන දකින්න. ලුණු නැති වුණත්, මිරිස් නැති වුණත්, රසමසුරු නැති වුණත් කිසි කෙනෙකුගෙන් අසුර නැතුව ජීවත් වෙන්න. ඊට පස්සේ කළු ඒ තරම්ම මොකද්ද මිනිස්සු කරපු වැරද්ද කියලා. නෑ කිසි වැරද්දක් නෑ. කිසිම කෙනෙක් පිරිසුදු වෙන්න හොයන්නෙත් නෑ, හිතන්නෙත් නෑ. කක්කමයි. ඊටසේ ශක්‍රදේවේන්ද්‍ර කියලා තිනවා මම යාගේ ශ්‍රී විභූතිය පෙන්නලා මමයි ශක්‍රදේවේන්ද්‍ර මම මේ ආවේ ඔබතුමාට මම බලන්න මම ඔබතුමාගෙන් වරය ඔබතුමාට වරයක් දෙනවා මොනවද ගන්න කැමති? ඊට මට මරණකම් කවුරුත් නොදකින්න ලැබේවා. පළවෙනි පාරේ ඉල්ලගත්තා. ඒ ශක්තියෙන් කළා ඒක එච්චරම කරදරයක් නෑ. මම ඔයාලට දෙවතුමා දෙවෙනි වතාවටත් වරයක් දෙනවා. මොකක්ද ඉල්ලන්නේ? මම දෙවෙනි සැරේටත් කියනවා මට කිසි කෙනෙක්ගේ අසුරු නොලැබේවා. ඒ ශක්තියෙන් තුන්වෙනි වතාවට වරයක් දීලා තියෙනවා. ඒක එච්චර අමාරු නෑ. දැන්ටවත් උපය තුන්වෙනි වතාවට කියලා මට සෙනගේ අසුරු නොවේවා. ඊට පස්සේ සක්සේ මම කිව්වලු දැන් උඹට වර තුනක් දුන්නා තුනටම ඉල්ලුවේ එකයි. මිනිස්සුන්ගේ අසරණ ලක. මොකද ඉන්න හරියක් මිනිස්සයා කියන සතා ওই සීලේ කඩන එක තමයි විනෝදාංශය. ඒකල අනිකයිගේ කඩවන එක. ඒ වගේම සමාධියක් කියන එක පලාතක නැහැ. අංජ බජල් ලෝකයක් තියෙන. පිස්සු කිව්වහම පිස්සු හොඳ ඒක තියෙනවා. සාමාන්‍ය පිස්සු නේ පිස්සු හොඳ එක. ප්‍රඥාවන්තයි කිව්වහම හොඳ කැපෙන පිහකින් බඩ කපා ගන්න පිහට යන ගන්න જાතියක් ලෝකේ ජීවත් වෙන්නේ. ඒ තරම්ම අනර්ථ කර දේවල් කරන්නේ. ඊට පස්සේ ශක්‍රදේවේන්ද්‍රයා කියලා තිනවා ඔබට මං අතට ජවයක් දෙනවා. ඔබ අල්ලපු අල්ලපු දෙයක් රත්තරන් වෙන්න ඕන නම් රත්තරන් වෙන්න ආහාර වෙන්නම් ආහාර වෙන්න කියලා වරයක් දීලා ගියාලු මෙතෙන්ට මං වගේ දුගී කෙනෙක් ආවොත් උඹට කැමති දෙයක් දෙන්න පුළුවන්කම ලැබේවා කියලා ඒක එච්චර ගණන් ගත්තේ නැතිලු ඒ අගස්ති මුනිවරයා පැත්තකටලා ඉන්න ඕනකම ඒක නිසා හොඳට මතක තියාගන්න මේ ලෝකය කියලා කියන්නේ මෙන්න මේ වගේ දෙයක් හැබැයි විශාල ජනතාවක් නසේවිතබ්බන් බජිතබ්බන් පෛරුපාසත්සප්පව තිබ්බට අබුද්ධෝත්පාද කාලවල පවා සේවිතබ්බ බජිතබ්බ පෛරුපාසිතබ්බ පිරිසක් ඉන්නවා සුළු පිරිසක්. ඒ පිරිසට අපිට ලඟ වෙන්න නම් මේකෙන් අයින් වී මේ කටයුත්ත කවුරුත් කරලා දෙනකන් ඉන්නත් එපා. කායින්වත් අහන්නත් එපා. මේගොල්ල මනින්නේ කොහොමද කියලා. මනින්නේ Tamange සීලියත් එක්ක සංසන්දනය කරලා බලන්න. උන්ට බොහොම සමාන කතාවක් තමයි ඔය කීසිපුත්ත සූත්‍රයේදී සර්වචනංශේ සඳහන් කරන්නේ. ඒකෙදී ඒ එතෙන් එන හැම කෙනාම එක එක එක එක જાති බණ කියනවා. සර්වඥාසත් එතෙන් වඩිනවා. වැඩියට පස්සේ එතන නියංගමක් ප්‍රසිද්ධ මේ ප්‍රජාශාලාවක් තියෙන තැන ඊට පස්සේ බුදුහාමික බණ ඇහුවට පස්සේ එයාගේ කට්ටිය අවිල කියනවා ස්වාමීන් වහන්සේ මෙතෙන් එක එක જાතියෝ තෙල් බෙහෙත් බෙදන්න එනවා. එක එක බයිලා කතා කරනවා. එක එක බණ කතා කරනවා. අපිට එක එක ගැනවත් විශ්වාස නැහැ. ඔක්කොමලා කියන එකක් කරන්නයි කියලා. බුදුරජාණන් කියනවා ඔබ ඇත්තටම බල කරන දේ හරි. එහෙම සැක කරන්න වටිනවා. මොකද මේ කතා කර කර ඇවිදින මිනිස්සු කියන දේ කරන්නේ කරන දේ කියන්නේ කියලා. ඊට පස්සේ බුදුජානනාංශයේ කේශපුත්‍ර සූත්‍රයට කාලාම සූත්‍රය කියලා ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ඒ කේශපුත්‍ර ගමේ දේශනා කරනවාන්සේ සඳහන් කරනවා මිනිස්සෝ යමෙක් මනින්න හෝ තමන් මනින්න ගන්න උපමාන සේරමැද කරන මේ එකක්වත් විශ්වාස කරන්න. උඹේ ගුරුවරයෙක් කිව්වයි කියලා පොතේ තියෙනවයි කියලා උඹට රුචි කියලා තර්කයට අහු වෙනවයි කියලා ඔක්කොම අයින් කරලා කියනවා මේ එකක්වත් විශ්වාස කරන්න මේ ඔක්කොම මිනිස්සු වාසියට හදාගත්ත දේවල්. ඉතින් ඒක සුද්ධ බුද්ධුම කැමැතිර පාවිච්චි කරනවා charter of free thinking කියලා ඕනම කෙනෙකුට ස්වාධීනව හිතන්න පුත්‍රජනන්සේ දීපු වරයක් කියලා. නම සූත්‍රෙ පිටිපස්සේ කොටසෙන් තියෙනවා ඒ ටික සුද්ධට අහු වෙලා නැහැ. සුද්ධ කතා කරන්නේත් නැහැ. ඒක කතා කරගෙන උඹ කැමැතිද උඹ මැරෙනවට? නැහැ. එහෙනම් උඹට වෙන කෙනෙක් මරන්න හොඳ නැහැ කියලා උඹට තේරෙනවනේ. උඹට මේ පාර යනකොට එළියට ලඟන මරනකොට ඔබ කැමති නැහැ. එහෙනම් උඹටත් නැණි අයිතිවාසිකම් මේ බාරේ ඉන්න සතෙක් කිසිම නඩුවක් අහන්න නැතුව චෝදනාවක් කරන්න නැතුව මරන්නේ. තේරෙනවද? උඹ ගෙදර ගිහලා බලන්න මේ වස්තු නැති වෙලා තියෙනවා. කැමතිද? නෑ. එහෙනම් උඹ අනුන්ගේ වස්තුවක් අරගන්නේ කොහොමද නෑ? උඹේ කාම වස්තුන් කවුරු වෙලා දූෂණය කරලා යනවා. කැමතිද? බේන අවස්ථාව හම්බුනට අනුන්ගේ කාමස්තු දූෂණය කරන්නේ කොහොමද? ඔබ බොරුවෙන් කියලා මේ සත්‍යයෙන් පරසත්‍යයෙන් රැවටෙන්න කැමතිද නැහැ. එන ඒ ටික මේ ටික උඹලට තේරෙන්නේ හොඳයි කියලාද නරකයි කියලා. නේ අපි දන්නවා ඒක හොඳයි කියලා. අයි ඒ ටික කරපන්. ඊට පස්සේ හරියටම එයාගේම සීලය උපමානයක් කරන එතන ඉඳලා යන පාර කතා කරලා දෙනවා. ඒ මිනිසුන්ට ආයේ කවුරු කියපු කතාවක් ඕනේ තමන්ගේම සීලෙන් තමයි පටන් ගන්න තියෙන්නේ. ඒ නිසා තමන් දැනට ඉන්නවනම් සීලෙක මේ කතාවේ වටිනාකමක් තියෙනවා. සීලක ඉන්න කෙනාට තේරෙනවා ඇසුරු කරනවා නම් ඇසුරු කරන තමන්ගේ සමාන මට්ටමේ උසස් මට්ටමක සීලයක් තියෙන කෙනෙක් තමන්ගේ සමාන මට්ටම හෝ උසස් මට්ටමක සමාධියක් තියෙන කෙනෙක් සමාධිමත් සමාන හෝ උසස් මට්ටමක තියෙන ප්‍රඥාවක් තියෙන කෙනෙක්. ඒතර පුත්‍රයන්සේ සඳහන් කළා තියෙනවා එවැනි පරිශදයක ඇහෙන කතාව සීලය අගය කරන සීලයට සමාන සීලේ ආඩම්බර වෙච්ච කතාවක් විතරයි කතා කරන්නේ ඔය හොරුම් පිළිබඳ කතා, කුමාර කුමාරියන් කතා, රාජ කතා, කුණුහරුප කතා නැහැ. එළියට ගියොත් දෙතිස් කතාමයි. වෙන මොකක්වත් නැහැ. කතා කෙරුවොත් කාගරි කුණු කන්දලවා. වල්පල් හැලලා. අපිට කොච්චර ඒකට අබ්බැහි වෙලාද කියලා කියනවනම් මේ දවස් තුනේ ඉඳලා දුවන්නේ ටෙලිවිෂන් එකේ නිවුස් බලන්න. පත්තර ටික බලන්න. ගිය ගමන් කියන අපරාධ දවස් තුනේ වෙච්ච ලොකුම බාඩුව තමයි නිවුස් අහන්න හම්බෙච්ච නැති එක. දෙවෙනි එක තමයි රෑ වේල් තුනක් නැති වෙන්නේ. කොයි දෙක තමයි බරා භයානකම දේ. ඇත්ත නැත්නම් ඔක්කොට පැවිදි වෙන්නත් පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ওই දෙක නිසායි පැවිද්දත් බැරි. ඒ තරම්ම බැහැ. ඒකේ තියෙන්නේ මොනවද මුළු ලෝකෙම වෙච්ච පරට්ටම වැඩ ටික. කුණු සේරම ටික පෙරලා එක විනාඩි 5ට ගුලියක් හදලා බත් කන ගමන් ගිලපන් කියලා දෙනවා. සමහරු කැමයට පෙර ගන්නවා සමහරු කැමෙන් පස්සේ ගන්නවා. ඒක නැතුව නම් කොහොමඩක්වත් කැම වේලක් ගන්න බෑ. කැම නොකා ඉන්න පුළුවන් ඒක නැතුව ඉන්න බෑ. ඉහළ කිනෝ භාවනා කරනකොට හිත විසිරෙනවනේ ස්වාමීන් වහන්සේ කියලා. විසිරෙන්නේ නැතුව තියේ මේ මේ කුණු කන්දල් දෙයරම බොක්කේ දාගත්තා. අන්තට්ටු හතර පිටි බඩේ. ඒකල කියනවා මේ හිතින්නේ නැහැ කියලා. ඒක නිසා අපිට තියෙන්නේ ශාසනය කියලා සීල නැතිකම නෙවෙයි සීල නොමිලේ හම්බ වෙන්නේ ආරස්සාව දන්නේ සීල නොමිලේ හම්බ වෙන්නේ ආරස්සාව දන්නේ ඒකේ සාපි ඒකේ ජඩකමටයි මේ සංසාරය අපි ගෙවන්නේ සමාධියත් ඔගොල්ලෝ දැනගත් හරි නොදැනගත්තත් හරි උප්පත්තියම හම්බෙච්ච ප්‍රතිලාභයක් සමාධිය හම්බ කරන දෙයක් ඇත්තේ නෑ මේ ළඟදී ලොකු සංසය බණකදී කියනවා අපි කොච්චර හිත වික්ෂිප්ත වෙලා තිබුණත් කොච්චර සීදීනසා ගන්න ගතියට හිත නරක වෙලා තිබුණත් ඒකාග්‍රතාවය කියන චෛත්‍යකේ තාමත් ඒ හිතේ තියෙනවා. ඒකට වෙනම දඟලන්න ඕනේ. අපි ඒක අදහන්නේ ඒකාග්‍රතාවේ කොන් කරලා නඳාව ගන්නවා, පපුවත් එක්ක අහගෙන අඬනවා. අපි දන්නේ නැහැ මේ සැලෙන හිතේ. ඒ තරම දුක්ඛිත හිතේ සමාධිය තියෙනවා. ප්‍රඥාව කියලා මොනම දෙයක්වත් අපිට ඕන කරන්නේ ඇතිදී ඇති හැටිය දකින්න එක තියෙනවා. නමුත් මේ අවිද්‍යාව අදහනවා. මිත්‍යා දෘෂ්ටි අදහනවා. අයෝනසෝ මනසිකාරය අදහනකොට ප්‍රඥාව මුසුප්පු වෙලා පැකිලිලා පැත්තකට යන එකයි තියෙන්නේ. ඒක නිසා අපට කරන්න තියෙන්නේ ප්‍රඥාව මතු කරන්නම් අවිද්‍යාව පොඩ්ඩක් අයින් කරන්න. සමාධිය මතු කරන්න නම් අවිශ්වෙන දේවල් පොඩ්ඩක් අයින් කරන්න. සීලය මතු කරන්න නම් දුසීලය පොඩ්ඩක් අයින් කරන්න. එතකොට අපිට තියෙන උප්පත්තියම අපිට සීලයක් තිබිලා තියෙනවා උප්පත්තියමට සමාධියකුත් තිබිලා තියෙනවා උප්පත්තියම ප්‍රඥාවක් තිබිලා තියෙනවා. නමුත් ඒක පෙන්වන්න බුදු කෙනෙක් වෙන්න ඕන. ඇවිල්ලා කියනවා ඔය ඒක වසාලන දුස්සීලකම සහ දුස්සීලයන්ගෙන් ප්‍රයෝගශීලිය පොඩ්ඩක් අයින් වෙන්න. සම අවුල් කරන ඔළුව අවුල් කරන වික්ෂිප්ත කරන අසහනකාරී දැවිලි තැවිලි දෙන පරිසර සමාජ තත්ත්ව සහ පුද්ගලයන්ගෙන් පොඩ්ඩක් අයින් වෙන්න. ඔළුව උඩලා කත කත කරන අවිද්‍යාව තියෙන කට්ටිය පොඩ්ඩක් අයින් වෙනසොට ඉබේම සීලයක් වෙනවා සමාධියක් වෙනවා ප්‍රඥාවක් වෙන නිසා ලෝකෙ කිසිම අඩුවක් නැහැ සීල සමාධි ප්‍රඥාවල තියෙන්නේ ලැබිච්ච සීලය රකින්න දන්නේ ඒ නිසා සීල ශික්ෂා සීල ආරක්ෂා කියලා එකක් තියෙන්නේ මේ මුළු ජීවිතේම අපිට තියෙන ලොකු වගකීම තමයි මේ ගත්ත සීලය අරසා කරන්නේ දෙක අපි පරියන්කට කියලා වාඩුණා කියලා හිතන්නකෝ වාඩුණාට පස්සේ අපිට තේරෙනවා නම් ඒක චිත්තක්ෂණයකට හරි මේ මම දැන් මෙතන කියන වර්තමානට ගන්න පුළුවන් කියලා. ඒක ඇත්තටම අපිට උපත්තිම හම්බෙච්ච ප්‍රතිලාභයක්. අපි මුළු භාවනා ජීවිතේම තියෙන්නේ දන්න ක්‍රමයට උපයා ගන්නාලද මේ චිත්තක්ෂණය වැටෙන්න දෙන්නේ නැතුව වැටුණත් නැවත උපයා ගන්න ආරස්සා කිරීමයි තියෙන්නේ. මනුස්සාත්ම භාවයත් එක්කම ප්‍රතිලාභයක් තමයි අපිට සීලය හම්බ වෙන එක. මනුෂ්‍යාත්ම භාවයත් එක්ක ප්‍රතිලාභයක් තමයි අපිට සමාධිය හම්බ වෙන එක. මනුෂ්‍යාත්ම භාවය ප්‍රතිලාභයක් තමයි අපිට ප්‍රඥාව හම්බ වෙන එක. ඒක ඕනේ පොඩි ළමෙක් දිහා බලනකොට පේනවා ඒ ළමයට අසහනයක් නැහැ. කොහොමඩක්වත් නැහැ. අපි වයසට යන්න යන තමයි අසහනෙ වැඩි වෙන්නේ. ඒ හම්බ කරන්නයි ඉගෙන ගන්නයි වැඩි වෙන්න වැඩි වෙන්න අසහනෙ වැඩි වෙනවා. ඒ නිසා උප්පත්තියම තියෙනවා. ඉතින් බුදුරජාණන් කියනවා ඇයි එහෙනම් පොඩි එකාට සෝවන් කියන්නේ නැත්තේ ඇයි එකා පොඩි එකාට රහත් කියන්නේ නැත්තේ ඌ ඒක දන්නේ නැහැ. එච්චරයි. වෙන මොකක්වත් නෑ. ඌට සීල ප්‍රශ්නයක් ඇත්තෙත් නෑ. ඌට සමාධි ප්‍රශ්නයක් ඇත්තෙත් නෑ. ඌට ප්‍රඥා ප්‍රශ්නකුත් ඇත්තේ නෑ. වැවෙනවා වැඩෙනවා කියන්නේම සීල දුස්සීල වැඩෙන එකමයි ප්‍රඥාව නැතිකම වැඩෙන එකමයි සමාධි නැතිකම වැඩෙන එකයි. ඒකට ප්‍රයත්නය තමයි මේ තියෙන දේ අරසා කිරීමේ කටයුත්ත. ප්‍රඥාවත් මනුස්සකමත් එක්කම සියල්ල ලැබිලා තියෙනවා. අර දුෂ්ප්‍රඥ ගතියට අවස්ථාවෙන් ඒක අයින් කරන්නයි අපි එහෙම දුෂ්ප්‍රඥතාවයේ පිටු දකින්න අය ගුරුතන්හි සලකලා ඒගොල්ලත් එක්ක කටයුතු කරන්න හදනකොට නිවන් ලැබුණයි කියලා එහෙම නැත්නම් ධ්‍යානයක් ලැබුණයි කියලා මාර්ගඵලයක් ලැබුණා කියලා මොනම දෙයක්වත් අල්ලෙන්න ලැබෙන්නේ නැහැ කවුරු හරි හිතාගෙන ඉන්නවනම් මේ ධ්‍යානයක් ලැබෙනකොට අන්තට පරකෙකුට අං එන්නා වගේ අං එයි කියලා එහෙම නැත්නම් මේ කිරිදත් හැල්ලා ඥානදතේ ඉන්නා වගේ එහෙමෙන් අත් දත්තේ කියලා එහෙම දෙයක් තියෙනවා නම් බුදුරජාණන්සේ කියනවා බුදුරජාණන්සේ බුදු වුණාට පස්සේ දේවතාවෙක් ඇවිල්ලා අහනවා කිං ලද්දාවුසෝ එවත්නි ඔබට මේ බුදු වුණා කියලා මොනවද ලැබුණේ කියලා මොනවාක්වත් නැහැ කියලා කිං කීයතාවුසෝ ඔබට මොනවද නැති උනේ කියලා අහන මොකක්වත් නැති උනේ නෑ එහෙනම් ඔබට ලැබුණෙත් නෑ යමක් නැති උනේත් නෑ කිව්වොත් ඒ ප්‍රකාශය ටිකක් සාධාරණයි කියනවා අපිට manussත්වයට එක්කම ඔය ලැබිලා තියෙනවා ඒ ලැබිච්ච දේ අරසා කරන්න බැරිකමට අපි ਸਰබලා දෙවි කෙනෙක් මවාගෙන උන්දට සාප කරනවා. එහෙම නැත්නම් යදිනවා. එහෙම නැත්නම් කවුරු හරි ලොක්ෙක් හදාගෙන එයා ළඟට ගිහිල්ලා යාප් වෙනවා. එහෙම නැත්නම් කියනවා සොක්කෙක් ළඟට ගිහිල්ලා මේක තමයි මට මේ ඔක්කොම කෙරුවේ මූ තමයි මට ඕනියම් කෙරුවේ මූ තමයි මට කරදර කරේ කියලා අහයි අරයාගේ මේ ගහ ගන්න හදනවා මිසක් අර තියෙන සීල කෘතිය සමාධි ගතිය ප්‍රඥා ගතිය බේරලා දුසියෙන් වෙන් කරලා වික්ෂිප්ත භාවයෙන් වෙන් කරලා දුෂ්ප්‍රඥයෙන් වෙන් කරාට පස්සේ අර්ථ ලැබිච්ච දෙයක් නැහැ. ඒ නිසා බුදුරජාණන් අපිට කිසිම දෙයක් දෙන්නේ නැහැ. මේ ක්‍රමවේදයක් විතරයි උගන්වන්නේ. ඒ නිසා අපි කොයි පරිසරයේ ජීවත් වුණත්, ස්ත්‍රී වුණත්, පුරුෂ වුණත් ඔක්කොටම තියෙන සමානම අවස්ථාවක් ප්‍රතිපදාවට. කිසිම කෙනෙකුට වැඩි කරලා සලකලත් නැහැ, අඩු කරලා සලකලත් නැහැ. ප්‍රඥාවන්තයා දන්නවා මේ නරක ඉවත් කිරීම තමයි සබ්බපාපස්ස අකරණම් තමයි අශීවනාච බාලානම් තමයි ප්‍රඥාව කියන්නේ. ඒක කවුරුත් කරලා දෙන්නේ නැහැ. ඒක නිසා තමන් සීලේ වඩන ගම, තමන් ප්‍රඥාව වඩන ගම, තමන් සමාධිය වඩන ගමන් හැම වෙලාවෙම කල්පනා කරන මේක අරසා කිරීම සඳහා කරන තීනටුරිය අඩු සීල ඇති කෙනකින් ඈත් වෙන්න. අඩු සමාධිය ඇති කෙනකින් ඈත් වෙන්න. අඩු ප්‍රඥාව ඇති කෙනෙක් ඈත් වෙන්නේ එතකොට උංගුව දෙරෙක් බයිනවා එතකොට කාලකන්‍යා තවත් කාලකන්‍යෙක් වෙනවා නේද ස්වාමීන් වහන්සේ එමුනේ උන් ගැන නැද්ද අනුකම්පාවක් කියලා. මේ කියලා තියෙනවා අඤ්ඤත්‍ර අනුද්දය අඤ්ඤත්‍ර අනුකම්පා. ඒ කෙනාට අනුකම්පාවෙන් දයාවෙන් ඇසුරු කරාට කමන්නේ නැහැ. බෑ කියලා දෙන්න ඔබ මහා ඇසුරු කිරීම මට හරි කරදරයක්. මට බරක්. හැබැයි මම ඔබට කියලා දෙනවා අනුකම්පාවෙන්. බැරි නම් මම හරි කැමති නෑ නේනවට. අයින් වෙන තරමට කැමතියි. ඒක පේන්නේ නිකන් අනුකම්පාවක් නැති කෙනෙක් වගේ බලන්න ඕනම සත්පුරුෂයෙක් දිහා බලන්න ඒ සත්පුරුෂයාගේ සත්පුරුෂ ගතිය තියෙන්නේ එතුමා ගත කරන විවේකයට සාපේක්ෂව. එතුමා හෝ එතුමී ගත කරන හුදේකලාවට සාපේක්ෂව. ඒක නගත කරන විස්රාමයට සාපේක්ෂව මිසක් ඔය ගොඩාක් වැඩ බදාන ගොඩාක් සල්ලියම් කරලා ගොඩාක් ලාභ කීර්ති ප්‍රශංසා ලබා ගන්න එක නෙවෙයි ඒක ඇත්තටම බරපතල කැඹිරිල්ලක් බරපතල වැඩ ඇතුව සිර දඬුවමක් නමුත් ඒ කෙනාට තියෙන පුංචි අවස්ථාව තමයි අධිකාරී ශක්තියක් තියෙනවා කැමැති නම් ටිකින් ටිකෙන් ටිකෙන් ටිකින් කයින් කරලා රෝදේ කලාවාර විවේකයේ ඒවනි කල්යාණ මිත්‍රෙන් ඇසුර කරගෙන යන්න ඒ ප්‍රස්තාව තියෙන එකට කියන ක්ෂණ සම්පත්තිය කියලා ඒ ක්ෂණ සම්පත්තිය එදා සවැත්නුර ජේතවනාරාමේ ਸਰවචනස වැඩි ඉන්න කාලේ අද මේ අවුරුදු 2006 කට පස්සේ අද මේ අපි මේ නිස්තරණවන ගත කරන එකේ කිසිම වෙනසක් නැහැ හරියට ප්‍රඥාව තියෙනවා නම් Tamanට ඒ කල්යාණ මිත්‍රයන්ගෙන් නෑ පාප මිත්‍රයන්ගෙන් අයින් වෙලා කල්යාණ මිත්‍රයන් හොයාගන්න එකත් සියලු පාපයන්ගෙන් අයින් වෙලා පුණ්‍යයට පිනට එළඹ වාසය කිරීමත් තන්නේ කර සම්මා දිට්ඨිය මත සම්මා මේ යෝනිසමචිකාරය මත තියෙන්නේ ඒක දියුණු කරන්න ක්‍රමවේදය තමයි අපි මේ සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා වශයෙන් කරන්නේ ඒ නිසා කිසිම කෙනෙක් හිතන්න නරකයි මං හරි කාලකන්ණී මට මේ අතින් බලනට අඩුපාඩුයි මම අතපල්ලේ වැටිලා කිසිම කෙනෙක් නෑ ඉන්න ඕනම තැනකින් පටන් ගන්න පුළුවන් දැන් ඉන දැන හරියට තේරුම් අරගෙන සුද්ධ කරන සුද්ධ කරන යන්න ගියාම ඒ කරන කරන ප්‍රමාණයට දුස්සීලෙන් අයින් වෙච්ච ප්‍රමාණයට සිල්ලුතුන් ආශ්‍රය ලැබෙනවා හිත වික්ෂිප්ත භාවයේ කරන දේවල් අයින් කරන්න කරන්න සමාධිවන්ත ප්‍රඥාවන්ත කල්යාණ මිත්‍රොත් ලැබෙනවා දැන දැන දැක දැක කරන මෝඩකම් අතාරින්න අතාරින්න ප්‍රඥාවන්තයෝ සහ ප්‍රඥාව ලැබෙනවා. ඒක ඇත්තටම බලාගෙන ඉන්නවා අප වෙත එන්න. අපි මේ කරන දුස්සීලකම් නිසා හිතේ වික්ෂිප්ත ගති නිසා දුෂ්ප්‍රඥ වැඩ නිසා ඒව මුසුප් වෙලා බලන්නේ. ඒ වගේ එන්න හදන ගතිය, එලඹිච්ච ගතිය, පෙලඹිච්ච ගතිය දකිනකොට හිතෙනවා අපි මේ සංසාරේ කොච්චර කාලයක් ඒ ක්ෂණ සම්පත්තිය දැක දැකත් එකට පයින් ගහ ගහ මේ කරපු වැඩවලට වැඩි හොඳයි යමක් නොකර හිටියානම් මේට වැඩි ක්ෂණ සම්පත්‍ය අපිට උපයන්න පුළුවන්. ඒ නිසා භාවනා කරනකොට කරන්නේ කායික ක්‍රියා සියල්ලම නැත කර. අය අත හොල්ලන්නේවත් නැහැ. වාචසික ක්‍රියා සියල්ලම නැත කරනවා. භාවනා කරන කාලේ පුරාම කතාව පුළුවන් තරම් අඩු කරනවා. ඒකල බලනවා හිත එකම අරමුණක තියලා මානසික ක්‍රියා හැකිතා බිඳුවටම බස්සන්න. ඕක තමයි ලොකුම සීලේ. තමයි ලොකුම සමාධිය. ඔය තමයි ලොකුම ප්‍රඥාව. එනිසා මෙතන තියෙන්නේ Nirodha නිරුද්ධ කිරීම, ක්ෂය කිරීම, වැය කිරීම. අපි අර වේගයේ වැඩිකම නිසා, ගමන් කළ වැඩිකම නිසා කාය එක තැනක තියාගෙන ඉන්න බෑ. ඒක නටවල නටලා පුරුදු කරලා තියෙන්නේ. කතා නොකර දවස් 4 5ක හිටියොත් ලේසියෙන් පිස්සු වැටෙන්න ඉඩ තියෙනවා. ඒ තරම්ම මේක කච කච කච කච ගහලා ගහලා ගහලා පුරුදු වෙලා තියෙන්නේ. මේ හිතේ ක්‍රියාකාරකම් අඩු වෙනකොට සමහරුන්ට භූත දෝෂ කියලා කෑ ගහනවා. සමහරුන්ට තනිකන් දෝෂ කියලා කෑ ගහනවා. සමහරුන්ට පාළු ගතියලා කෑ ගහනවා. භාවනා ඒ තරම්ම ස්ථිරයි අනිවාර්යයෙන්ම ගෙනියන විවේක තැන්න. අර විවේක තැන්න පාළු ගතිය. ඉතින් ඒක නිසා අපි ශ්‍රද්ධාවක පිටලා මේකට ලෑස්ති වෙලා එමෙනි කල්යාණ මිත්‍රව වට කරගෙන එහෙම ගත කරගෙන යන්නේ බුදුහාමුදුරුවෝ කියලා දෙන ක්‍රමේ තරම්ම සාර්ථකයි. කාය වාචික මානසික ක්‍රියා අඩු කරන අඩු කරන යන්න පුළුවන්. ඒක දරා ගන්න බැරිකම නිසා අපි ඇතුළතින් අපේම භාවනාවට අකුල් වෙනවා. ඒක හරියට කියනවා නම් අපිට මේ ඉච්ඡර ලස්සන මනුසාත් භාවය තියෙද්දි දුස්සීලව ඇසුරු කිරීමෙන් සීලව අනර්ථය සිද්ධ කරගන්න. ප්‍රඥාව නැති සමාධි නැති අත්ව ඇසුරු කිරීමෙන් කවුරක්වත් නෙවෙයි නෑදෑයෝ ගැන මේ කතා කරන්නේ. අපි කිට්ටු කරගෙන ඉන්න මේ නෑදෑයෝ ටික තමයි ලෝකේ තියෙන ප්‍රධානම දුස්සීලත්වයේ පිළිබඳව සංකේතය. මමත් මනුස්ස පුතෙක්. මාත් අම්මා අප්පා ඉන්න කෙනෙක් තමයි. පැහැදිලිව මට කියන්න පුළුවන්. එනිසා මේ නොදන්න සංඝයා වහන්සේලා මෑණින්නාදලා හරි ලේසි ආශ්‍රය කරන්නේ. අපේ හරහයෙමුත් නෙමෙයි දිගිනුත් නෙමෙයි. අපි යන්නේ බලයන් ඉන්නේ හිටව අපිට මොකෝ. නෑද ඇත්ත එකේ දෙල්ලම කරන්න. ඒ යම් තැනක වැදීමක් තිබුණා නම් ඉතින් බැඳුනයි කියලා හිතාගන්න. ඉතින් ඒක අයින් කරන්න තියෙන ක්‍රමය තමයි තමයි සීලේක සමාධි සරණ යන්න, සමාධික සරණ යන්න, ප්‍රඥාව සරණ කවුද විරුද්ධ වෙන්නේ නෑද විතරයි. තමි මනසේ විරුද්ධ වෙන්නේ. ඕගොල්ලෝ ගිහි ගියා දානවා කියලා මුස්ලිම් මිනිස්සු කැවිලා කතෝලික මිනිස්සු විරුද්ධ වෙයිද? කවදාවත් නැහැ. විරුද්ධ වෙනවද විරුද්ධ වෙන්නේ මේ ජීවෙන් ජීව ගාන හිටපො නෑ දය තමයි. ඒ නිසා පෙමතෝ ජායති සෝකෝ තණ්හාය ජායති සෝකෝ ඒකේ 150ක් වගේම මේ hina වෙන අපි ළඟමයි තියෙන. අපි තමයි ඒකට අත දීගෙන කටයුතු කරන්නේ. ඒ නිසා නෑදෑයෙත් එක්ක අයින් කරගෙන අවුල් කරගන්න යන්න එපා. ගෙදර ගිහිල්ලා. එතකොට මටත් බැනුම් අහන්න වෙනවා. ඒක කරන්න ඇඟට නොදැනේ. කවුද දන්නේ මේ ඇයෝ නෑ දෑයෝ නෑ කියන්න බෑ කියන්න වෙන කවුරුත් නෑ ලෝකේ නෑ විතරයි. ඇහුවොත් නෑ කියන නැත්තම් බෑ කියන. මේ දන්නේ නැති පාරේ හම්බෙච්ච මිනිස්සයා ඕන වෙලාවක වැඩ කරන යන්න පුළුවන්. ඒ නිසා තමනුත් නෑදෑයත් එක්ක අසුර කරනකොට දන්න කිනත් එක්ක අසුර කරන මතක තියන්න මම එන්නේ එන්නේ එන්නේ මගේ සීල සමාධි ප්‍රඥාවෙන් දිනු වෙන්නත් ඕනේ. ඒත් එකම අසත්පුරුෂ සංසේවනේ වෙන්වීමේ කලාව දැනගන්න ඕනේ. ඒක බුදුරජාණන්සේ කරලයි පෙන්ලා දීලා තියෙන්නේ. දේශනාව ආර ක්‍රමයෙන් මට කියන්න තියෙන මෙච්චරයි. මේ වගේ පිරිසක් දිහා බලලා සුද්ධෙටම කේත හැකි. ඕගොල්ලන්ගේ බරපතල වැඩ වලින් වැඩි කොටසක් වෙලා ඉවරයි. දන්නේ නැහැ. ඕගොල්ලන්ගේ වෙන්න තියෙන වැඩ කොටසක් වෙලා ඉවරයි. ඕගොල්ලෝ දන්නේ නැහැ. ඒක නිසා අර පොඩි දරුවෙක් නිවන් දැක බව දන්නේ නැතුව ඉන්නවනේ. ඒක සමාදන් වෙන්නේ. දැන් ඔය එක්කෙනෙක්වත් මෙතෙන් ඩාවේ එක එකන කතා කරලා නෙමෙයිනේ. තමා විහිම්ම හිතලානේ. වටිනා නෑ පිරිසක් කතා කරලානේ. වටිනා වැඩ කොටසක් කතා කරලානේ. දුර ගමනක් ගෙවලානේ. මේ හැවිලා අපි රජ සැප දෙන්නද ඔයගොල්ලන්ට? කුමර සැප කුමරි සැප නෑ. තම්බලා දෙන බතක් ආවම බැදුර දෙන බුදියපන් කියනවා. ඒත් එන්නේ ඇයි මේ? මෙන්න මේ ටික සමාදන් වුණොත් මේ දවස් දෙක තුනේ බ්‍රහ්ම සැප, තේව සැප, සංඝ සැප ප්‍රඥා සැප ලබන්න පුළුවන් මේ ඒ සඳහා මේ ප්‍රබෝධයේ හිතේ පහළ වීම පිණිස අද දවසේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතනින් නැතර කරනවා ආශිර්වාද දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා